ඒ හැම දිනටම පෙරවන් සර්ණයි අදත් අපි මේ ලැබෙන්නේ සාවන්දට සිසිලස් ඔස්සේ සම්බන්ධ වන අභිධර්ම සාකච්ඡාවටයි අදත් අප කෙරේ ඉතාමත් කම්පාවෙන් නව ශ්‍රීලන්තයේ සිට අප හා සම්බන්ධ වෙන මේ ධර්මය අපිට පැහැදිලි කර දීමට පූජ්‍යපාද වැඩිමඬ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සාවන්දට සිසිලස් වෙනුවෙන් මම දෙපා නමස්කාර කර ආද නමස්කාර කර පිළිගන්නවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු වෙන්නම් අද දවසේ සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙසට.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 ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ නිර්මල ධර්ම රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්මයේ තනුව ප්‍රතිපදාවේ ගමන් කොට උත්තරීතර ආර්ය තත්වයට පත් වුණා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේත මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේට নমස්කාර කිරීමෙන් ලද කුසල චේතනාවන්ගේ ආනුභාව බලේ ඒ කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලේනුත් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය අනන්ත වූ අපරිමාණ ගුණානුභාව බලේනුත් මේ පින්වත් හැම දිනාම මීට පෙර ආතුව මෙහි මොහොත දක්වාම සිදු කරගත්තා වූ ශීලමය සමාධිමය භාවනාමය කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් හැම දිනාටම අද මේ සාකච්ඡාව තුළින් අද මේ දේශනා කරන්නා වූ දේශනාව තුළින් ඉදිරිපත් වන්නා වූ පැහැදිලි වන්නා වූ ධර්ම කරුණු ඊ타මත්ම හොඳින් තේරුම් ගන්නට හැකි වේවා. ඒ සඳහා අවශ්‍ය සිහිය මතු වේවා. චිත්ත ඒකාග්‍රතාවය මතු වේවා. නුවණ පහළ වේවා. සියලු දිනාටම මේ ධර්ම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමම ප්‍රතිපදාවක් මාර්ගයක් නිවන් ගමනක් වේවා ඒ තුලින් ධර්මය අවබෝධය කරගෙන බුද්ධ ආදී උතුමන් අවබෝධ කොටගත්තා වූ නිවිසනසී කියා වූ නිර්වාණ ධාතුව සෝසය අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඒ ප්‍රාර්ථනාවත් එක්ක මේ පින්වතුන්ට හිතන්ට මෙනෙහි කරන්ට මම ධර්ම කාණ්ඩයක් ඉදිරිපත් කරනවා අපි පෙර සිද්ධ කළා වගේම මේ ප ဋ ාණ දේශනාවට ඇතුල් වෙන්න ප ဋ ාණ දේශනාවට ඇතුල් වෙන්න අවශ්‍ය කරන්නා වූ ධර්ම ගුණයක් තිබෙනවා ඒක අපි නිතර නිතර මතක් කළා පරමාර්ථ ධර්මයන්ගේ තිබෙන්නා වූ ලක්ෂණත් අපි තේරුම් ගනිමු. ඒ වගේම ප ဋ ාණ ධර්මයේට හේතු වන්නා වූ ඒ ප ဋ ාණ ධර්ම වශයෙන් කියවන ධර්ම කරුණු 24ක් ඒකත් අපි තේරුම් ගනිමු. ඉතින් අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පොඩි කොටස් ටිකක් ඒ කොටස් ටික මේ පින්වුතුන් හිතේ දරා ගන්නට නැවත නැවත අහන්න. අපි මේත කලින් චිත්ත ධර්ම කතා කරන වෙලාවේ චෛතසික ධර්ම කතා කරන වෙලාවේ රූප ධර්ම කතා කරන වෙලාවේ අපි චිත්ත ධර්ම කතා කරන වෙලාවේ චෛතසික ධර්ම කතා කරපු වෙලාවේ ඊට පස්සේ රූප ධර්ම කතා කරන වෙලාවේ මේ රූපයන්ගේ පහළවීම පිළිබඳව කියලා දුන්නා මතක ඇති. ඒ රූප ධර්මයන්ගේ පහළවීම ආකාර හතරකට අපි සිහිපත් කළා මේ අභිධර්ම විස්තරයේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා පෙර විස්තර කළා. මේ අපේ ජීවිතයේ තිබෙනවා වර්ග හතරක රූප ධර්ම පහළ වෙලා. පහළ වෙනවා පහළ වෙලා තිබෙනවා. සෑම කෙනෙකුගේම ජීවිතයේ රූප ධර්ම වශයෙන් තිබෙන්නේ 28යි. ඒකෙමුත් 27යි එක්කෙනෙකුගේ ශරීරේ තිබෙන්නේ. අපි ඒවා කිව්වා. ඒ කියන්නේ පුරුෂයෙකුගේ ශරීරයේ තිබෙන්නේ රූප ධර්ම 27යි. ඒ පුරුෂයෙකුගේ ශරීරයේ ස්ත්‍රී භාව රූපේ පිහිටන්නේ නැහැ. කාන්තාවකගේ ශරීරයේ තිබෙන්නේ රූප 27යි. පුරුෂ භාව රූපේ කියන එක පිහිටන්නේ නැහැ. හැබැයි පොදු වශයෙන් ගත්තාම මනුස්ස ජීවිතයක මනුස්ස ජීවිතේ රූප 28ක් තිබෙනවා කියලා අපි කතා කරනවා. මේ රූප 28 රූප 28 ජීවිතේ පහළ වෙනකොට පහළ වීම ක්‍රම හතරක් තිබෙනවා. අපේ මේ ශරීරයේ රූප වර්ග රූප තිබෙනවා 28 28න් 27ක් හැබෑවයි නමුත් මේ 27 15 වෙනකොට 15 වෙනවා විදි ක්‍රම හතරකට. ඒ හතර කතා කරනවා මෙහෙම කර්මයෙන් හටගන්නා වූ රූප ධර්ම, චිත්තයෙන් හටගන්නා වූ රූප ධර්ම, ඍතුව නිසා හටගන්න රූප ධර්ම සහ ආහාර නිසා පහළවන්නා වූ රූප ධර්ම. මේ රූප ධර්ම හතර වර්ගයේම මේ අපේ ශරීරයේ තිබෙනවා තෝරන්ට බේරන්ට බැරි වෙන විදිහටම මිශ්‍ර වෙලා කවලම් වෙලා. ඒ අතරින් කර්මජ රූප තියෙන තැන් ඔය ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ ඉන්ද්‍රිය තියෙන තැන්වල බලා ගන්න පුළුවන්. හැබැයි මේවා මේ ඒ තියෙන තැන්වල වුණත් මිශ්‍ර වෙලා තිබෙනවා දැන් චක්සුසයේ ඇහැ කියන තැන ප්‍රසාද රූපත් තිබෙනවා ඒ වගේම කාය ප්‍රසාද රූපත් තිබෙනවා අනික් චිත්තජ රූපත් තිබෙනවා ඍතුජ රූපත් තිබෙනවා ආහාරජ රූපත් තිබෙනවා ඒක නිසා මේ ඇහැ අසල ප්‍රසාද රූපේ පමණක් නෙවෙයි තිබේ අනිත් රූපත් තිබෙනවා. කනගාවත් එහෙමයි ප්‍රසාද රූපේ පමණක් නෙවෙයි අනිත් ඒවත් තිබෙනවා ආශ්‍රයේ වටේට. නාසයේත් එහෙමයි. නාසයේ ගන්ධ එහෙවත් එහෙම නැත්නම් අර ආග්‍රහණේ දැනගන්නා වූ ගන් මේ ඝාන ප්‍රසාදේ විතරක් නෙවෙයි අනිත් කාය ප්‍රසාදාදී දේවලුත් ඒ ආබදව තිබෙනවා. ඊළඟට දිවෙත් එහෙමයි ශරීරෙත් එහෙමයි. ඉතින් මේම තිබෙන්නා වූ මේ ස්ථානවල අපි ශරීරයේ පොදු වශයෙන් ගත්තම අපි කියනවා වර්ග හතරක විදි හතරකින් මතුවෙච්ච රූප තිබෙන බව. ඔය අභිධර්මයේ චිත්ත කර්මජ රූප චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා හතර විදිහකට ඔය රූප කොටස් කරලා තියෙනවා. අපේ හැම එක්කෙනාම ඒක හිතේ දරාගන්න එක හොඳයි. දැන් මේ ප ဋ ාණ කතාවට එනකොට ඔය හතර වර්ගයේ රූප ටික ගණන් වශයෙන් ටිකක් වැඩි වෙනවා ආන්න ඒක දැනගෙන තියෙන එක හොඳයි. ගණන් වශයෙන් ඒ මේ ඒ රූප පිළිබඳව ටිකක් මේ බෙදීම් ක්‍රමය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ බෙදීම් ක්‍රමය ගැන දැනගත්තොත් තමයි අපිට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම පහසු වෙන්නේ. ඒක නිසා මම මේ පින්තුන්ට ඒ ගැන පොඩ්ඩක් මතක් කරනවා. දැන් ඔන්න ඉස්සර වෙලා අපි ඉගෙන ගත්තනේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ ආහාරජ කියලා වර්ග හතරක්. අපි මෙතනදී මේක මේ විදිහට දැනගන්න ඕනේ. ඒ තමයි චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා. ඊළඟට තියෙනවා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. චිත්තජ රූපය, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප. ඊළඟට ඍතුජ රූප, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. මේ ටික දැනගන්න ඕනේ. චිත්තජ රූප කියන්නේ මොකද්ද? චිත්තජ රූප කියලා කියන්නේ හිතක් පහළ වෙනකොට ඒ හිතේ ආනුභාවය නිසා හිතේ සරගතිය නිසා අපේ හිතේ අපේ ඇඟේ ශරීරයේ පහළවන්නා වූ රූප අන්න චිත්තජ රූප. එතකොට දැන් අතක් ඔසවනවා කියනකොට අත ඔසවන්නේ කර්මයෙන් නෙවෙයි අත ඔසවන්නේ කර්මයෙන් හැදලා තිබෙන්නා වූ ඇඟේ අතක් හිත දාලා යොස්තනවා. එතකොට මේ අත එසවීම කියලා කියන්නේ චිත්තජ රූප පහළ වුණා කියන එකයි. දැන් අපි ඇහැ හරවනවා. දකුණට හරවනවා, කරකවනවා, වමට හරවනවා, උඩට හරවනවා, පහතට හරවනවා. මේ ඇහැ හැරවීමේදී එතන පහළ වෙනවා චිත්තජ රූප හිත හිතින් මෙහෙවන්නා වූ රූප පහළ වෙනවා. ඒ වගේම අපේ ඇඟ එහෙත් මෙහෙත් ඇවිද්දවනකොට වාඩි කරවනකොට චිත්තජ රූප පහළ වෙනවා. මේ මේ නිසා අපේ ශරීරයේ කර්මයෙන් හැදිච්ච රූප විතරක් නෙවෙයි තියෙන්නේ චිත්තජ රූප පහළ වෙනවා. ඒක නිසා අපි චිත්තජ රූප තියෙන බවට ওই විදිහට තේරුම් ගන්නවා. දෙක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කොටසක් තියෙනවා. ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියන්නේ අපි යම්කිසි වෙලාවක මව් කුසේ පහළ වෙනවා නම් ඒ පහළ වෙන අවස්ථාවේදී ප්‍රතිසන්දි සිත එක්ක පහළ වෙනවා රූප. ඒ ප්‍රතිසන්දි සිතත් එක්ක පහළ වෙන රූප තවට කියනවා ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. ඒ ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. එතකොට ඇඟක් නැහැනේ. කලින් හැදිච්ච ඇඟක් ශරීරයක් නැහැ. මේ ඉස්සෙස්සර වෙලාවම කර්මයෙන් ප්‍රතිසන්දිය හැදෙන වෙලාවනේ. ඒක නිසා එතනදී චිත්තජ රූප පහළ වීමක් වෙන්නේ නැහැ. මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මසිත බලවත්, කර්මය බලවත්, කර්මය පොහොසත්, කර්මයේ ආනුභාව හරිම ශක්ති සම්පන්නයි. ඒක නිසා පහළ වෙන්නේ කර්මජ රූප පමණයි. ඒ නිසා ඒක නම් කරනවා එතන පහළ වෙන රූප ටිකට කර්ම ප්‍රතිසන්දියේ කර්මජ රූප කියලා. උන දැන් වර්ග දෙකයි. චිත්තජ රූප කොටාසය ප්‍රතිසන්දියේදී කර්මජ රූප කොටාසය. ඊළඟට තිබෙනවා අපේ බාහිර රූප කියලා කොටසක් ගන්නවා ඒ කියන්නේ බාහිර රූප කියලා කියන්නේ ඍතුජ රූප කොටාසයක්ම තමයි ඒවා අනින්ද්‍රිය රූප හැටියට සලකනවා අපි බාහිර රූප කියලා කොටසක් වෙන් කරගන්නවා දැන් එතකොට රූප වර්ග කොටස් තුනයි චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්මජ රූප බාහිර රූප ඊළඟට හඳුනා ගන්නවා අපි ආහාරජ රූප කියලා ආහාරජ රූප කියලා කියන්නේ සත්ව ශරීරයට බාහිරෙන් ආහාර ගත්තම ඒ සත්ව ශරීරයට ආහාර වලින් ඇතිවෙන්නා වූ එක්කාසු වෙන රූප කොටාසය ආහාරජ රූප කියලා මේ විස්තර කෙරෙනවා. ඊළඟට තිබෙනවා ඍතුජ රූප කියලා. ඒ ඔය ඌෂ්ණයේ සීතල නිසා හැදෙන්නා වූ රූප කොටස්. ඊළඟට තියෙනවා අසඤ්ඤ සත්‍ය කර්මජ රූප කියලා. ඒක ටිකක් දැනගෙන තියෙන එක හොඳයි. මේ අසඤ්ඤ තලයේ කියලා තිබෙනම බ්‍රහ්ම ලෝකයක් ඒකේ සංඥාව නැහැ. සංඥාව නැත්තේ හිතක් නැති නිසා. සංඥාව පහළ වෙන්න හිතක් ඕනේ. දැන් අපේ හිතේ සංඥාව තියෙනවා. සංඥාව තිබෙන්නේ හිත සංඥාවට විතරක් පහළ වෙන්න බෑ. හිතක් නැතුව. හිත නැත්තම් සංඥාව නැහැ. නමුත් මේ මේ බ්‍රහ්ම ලෝකයක් තිබෙනවා ඒකේ ඒකට කියනවා අසඤ්ඤ තලය කියලා. එතන හිත වැඩ කරන්නේ නැහැ. නමුත් කර්මයෙන් පහළ වෙච්ච රූපයක් තියෙනවා. හිතක් නැහැ. ඒක නසන්ටවත් විනාශ කරන්නටවත් පුච්චන්නටවත් එහෙම කරන්න පුළුවන් කමකුත් නෑ කාටවත්. කර්මෙන් පහළ වෙච්ච එක්තරා විදියක ආකාර විශේෂය විශේෂයක් රූප විදියක් රූප විශේෂයක් තියෙනවා. ඒ රූප විශේෂය කර්මෙන් පහළ වෙලා තිබෙනවා හිතනේ. ආන්න ඒ ඒක අසඤ්ඤ සත්ව ඒක බ්‍රහ්ම ලෝකයක් හැටියට තියෙන කල්ප 500ක් ওই රූපය ওই විදිහට තියෙනවා. තිබිලා ඊට පස්සේ ඒ රූපේ නැති වෙලා යනවා හිත නැවතිලා තිබිච්ච හිත ආයෙ නැවත වැඩ කරන්න පටන් ගන්නවා වෙන භවයක. ඔන්න ඔය රූපයට කියනවා ඔය සත්‍ය ඇඟට කියනවා අසඤ්ඤ සත්‍ය කර්මජ රූපය කියලා. දැන් රූප වර්ග තිබෙනවා හයක් ඔය වෙලාවේ කිව්වා. චිත්තජ රූප තිබෙනවා, ප්‍රතිසන්ධි කර්මජ රූප තිබෙනවා, බාහිර රූප තිබෙනවා, ආහාරයෙන් හටගන්න ආහාරජ රූප තියෙනවා. ඍතුජ රූප තියෙනවා අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප තියෙනවා තවත් එක රූප වර්ගයක් තියෙනවා ඒ තමයි ප්‍රවෘත්ති කර්මජ රූප කියලා ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි කර්මජ රූපයි ප්‍රවෘත්ති කර්මජ රූපයි කියලා කියන්නේ අවස්ථා දෙකක්. ප්‍රතිසන්දිය හටගන්න වෙලා ප්‍රතිසන්දිය පහළ වෙන වෙලාවේ ඇතිවෙන ඉස්සිස්තර වෙලාම හටගන්න ඉස්සිස්තර වෙලාම ශරීරයක් හැටියට පහළ වෙන ඒවට කියනවා ඉස්සෙස්සර වෙලාම පහළ වෙන ඒවට කියනවා ප්‍රතිසන්දි කර්මජ රූප කියලා. එතනින් පස්සේ ප්‍රතිසන්දි සිතෙන් පස්සේ දෙවෙනි සිතේ ඉඳලා ඉස්සරහට පහළ වෙන රූපවලට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. දැන් අපි හැම එක්කෙනාගේම ජීවිතේ ඉස්සෙල්ලා පහළ වුණේ ප්‍රතිසන්දි කර්මජ රූප. හැබැයි ප්‍රතිසන්දි කර්මජ රූප වලින් අල්ලලා දීපු රූප සටහන් ටික. ඒ කියන්නේ ඉස්සර වෙලාම මොන විදිහකට හරි manuss ලෝකයේ රූප පහල කිරීම ඇති වුණා. ප්‍රතිසන්දියෙන් අල්ලලා දීපු ඒ ප්‍රතිසන්දි කර්මජ රූප දෙවෙනි හිතේ ඉඳලා ඉස්සරහට දැන් අපේ යන්නේ ප්‍රවෘත්ති කර්ම. ප්‍රවෘත්ති කර්මජ රූප. දැන් මේ වෙලාවේ දැන් ප්‍රවෘත්ති වශයෙන් ඇතිවෙනා වූ කර්මජ රූප තමයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපි හිතමු කර්මය නිසා මොකක් හරි අසනීපයක් හැදුණයි කියලා. එතකොටත් ප්‍රවෘත්ති වශයෙන් ඇතිවෙච්ච කර්මජ රූප. ඉතින් මේ ජීවිතයේ ඇසද කනද නාසයද දිව ශරීරය වස්තු රූපේ මේ ඔක්කොම පැවතීම් වශයෙන් පවතින කර්මජ රූප. දැන් එතකොට රූප කොටාස් රූප කොටාසය කීයක් තියෙනවද? හතක් තියෙනවා. හැබැයි ඉස්සර වෙලා මූලික වශයෙන් කියනකොට අපිට හම්බ වුණේ හතරයි. නමුත් මේ පත්තාන ඉගෙන ගන්න අවස්ථාවට එනකොට ඒ හතර හතක් වෙනවා. ඒ හත තමයි මම කිව්වේ. කර්මජ රූපේ දෙකක් මේ කර්මජ රූපේ වෙනවා මේ තුන් ආකාරයට කියනවා. ප්‍රතිසන්දි කර්මජ රූපය, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය කියලා ඒක තුන් විදිහට කියනවා. ඒ වගේම තමයි ඍතුජ රූපය විදි දෙකකට කියනවා. එකක් තමයි බාහිර රූපය කියලා කියනවා, ඍතුජ රූපය කියලා කියනවා. ඉතින් ඔය මේ වෙනස අපේ පින්වතුන් හිතේ දරා ගන්න. ලියා ගන්න. පොතපතින් කියවන්න. මේ ගැන මේ ප ဋ ාණයේ කතා කරනකොට රූප වර්ග හතක් තියෙනවායි කියලා හොඳට අන්ත ඒ ප්‍රමාණවත් වෙනවා. ඊළඟට දැන් එතකොට මම ඔය රූප පිළිබඳව වර්ග හත කිව්වා. ඊළඟට අද තවත් කොටසක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කතා කරගෙන යන එකේ ප ဋ ාණ කියන වචනේ තේරුම තමයි නොයේ හේතු නිසා නොයේ කාරණා නිසා නොයේ ප්‍රත්‍ය ධර්ම නිසා හට ගැනීම කියන එක. ඔය ප ဋ ාණ. ප්‍රත්‍ය කියලා කියන්නේ එහෙම නැත්නම් පච්චය කියලා කියන්නේ උපකාරක ධර්මය. මේ මේ කොටස් එක අපි මේ එකාස කරලා දැන් මේ දෙකක් සලකා බලමු. දේශනාවේ තියෙනවා ඉස්සෙල්ලාම කියලා කියන හේතු ප්‍රත්‍ය පිළිබඳව මෙහෙම ඉගැන්වීමක්. හේතු පත්‍යයෝති හේතුප්‍රත්‍යය කියලා කියන්නේ හේතු සම්පයුක්තකානම් ධම්මානම් හේතුවත් එක්ක තිබෙනා වූ ධර්මයන් තම් සමුත්ථානානංච රූපාන එයින් හටගන්නා වූ රූපයන් හේතුපච්චේන පච්චයෝ මූල භාවයෙන් උපකාර වෙනවා කියන එක තමයි තේරුම. මේකෙන් කියනවා හේතු කීයක් තියෙනවද? හේතු හයක් තිබෙනවා. කුසල හේතු තුනයි අකුසල හේතු තුනයි. මේවට ඒ තමයි අලෝභය, අද්වේෂය, අමෝහය කුසල හේතු තුන. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල හේතු තුන. මේවාට මූල කාරණේ නිසා ප්‍රධාන කාරණේ නිසා හේතු කියලා කියනවා. එහෙම කියලා මේ මේකේ විස්තරයක් කරනවා මෙහෙම. හේතු හේතු සම්පයුත්තකානම් ධම්මානම් හේතුවත් එක්ක පිළිතා තිබෙන්නා වූ පහළවන්නා වූ ධර්මයන්ට ඊළඟට ඒන් හටගන්නා වූ රූපයන්ට මූල භාවයෙන් උපකාර වෙනවා කියන එකයි ඒකේ තේරුම. අපි මේ විදිහට තවත් හිතමු මේ වැඩේ ටිකක් බරපතලයි පුළුවන් තරම් අපි සරල කරලා කියලා දෙන්න. සිත් තියෙනවා සිත් තියෙනවා 89ක්. එක විදියකට මධ්‍යම විදියට කතා කරනකොට සිත් 89ක් තියෙනවා. විස්තර වශයෙන් ගත්තම 121ක් තියෙනවා. අපි 89 හැටියට කතා කරමු. මේ සිත් 89න් ඔක්කොම ටිකනේ ඔය ඔතන තියෙන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කතා කරන ඔක්කොම ටික ඔය 89 ඇතුලේ තමයි තියෙන්නේ. මේ හිත්වල තිබෙනවා මේ කොටස් දෙකකට කතා කරන විදිහක්. ඒ තමයි සහේතුක සිත් වශයෙන් කියනවා අහේතුක සිත් වශයෙන් කියනවා. දැන් මම මේ වෙලාවට මම කියලා දීපු ටික මට මතකයි. ඒ තමයි මම කියලා දුන්න ඉස්සර වෙලාවම රූප කොටස හතක් තියෙනවා කියලා. රූප වර්ග රූප පන්ති හතක් තියෙනවා කියලා කියලා දුන්නා. ඊළඟට මතක් කරගත්තා හිත උඩට ගත්තා ප ဋ ාණේ කියන වචනේ තේරුම සත්‍ය කියන වචනේ තේරුම උප්පත්ති කියන උපකාරක ධර්ම. ඊළඟට හේතු කියන වචනේ හේතු කියන වචනේ තේරුමත් එක්ක හේතු ධර්ම 6. නැවත හිතට මතුවට ඇදලා ගත්තා. ඊළඟට මෙතනදී නැවත සිහිපත් කරගන්න ඕනේ වර්ග දෙකක් තිබෙනවා හිත. ඒ තමයි හේතු සහිත හිත සහ හේතු නැති සිත් කියලා වර්ග දෙකක් තියෙනවා. හේතු නැති සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. හේතු තියෙන සිත් වලට කියනවා සහේතුක සිත් කියලා. දැන් මේ හේතු කියලා කිව්වේ මොනවද? ලෝභය හේතුවක් මූල භාවයෙන් මූල කාරණයක් වන නිසා. දේශය හේතුවක් මෝහ හේතුව. අලෝභයත් අදෝෂයත් සමෝහයත් හේතුනේ. මෙන්න මේ හේතු එකක්වත් සිටින් නැතුව මේ හේතු එකක්වත් පහළ වෙන්නේ නැතුව තිබෙන හිත් જાතියක් තිබෙනවා. ඒව 18ක් තියෙනවා. ඔය 18ට කියනවා හේතු නැති අහේතුක සිත් කියලා. 89න් 18ක් අහේතුකයි. අනිත් 71ම හේතු තියෙන සිත්. හේතු තියෙනවා. සහේතුකයි. හේතු තියෙන සිත්. දැන් මේ හේතු තියෙන සිත් ගත්තම මොනවද හේතු තියෙන සිත්? ඒ තමයි අකුසල් සිත් 12ේම හේතු තියෙනවා. ඒක නිසා අකුසල් සිත් 12ම හේතු සහිත සිත් කියලා කියනවා සහේතුක සිත්. ඊළඟට කුසල් සිත් තියෙනවා 8ක්. කාමාවචර ඒකේ විපාක 8ක් තියෙනවා. ඊළඟට ක්‍රියා 8ක් තියෙනවා. ඔතන 24ක් තියෙනවා. ওই 24ම හේතු සහිත හේතු තියෙන සිත්. ඊළඟට රූපාවචර සිත් තියෙනවා 15ක්. ඒ වගේත් හේතු තියෙනවා. අරූපාවචර සිත් තියෙනවා 12ක්. ඒ වගේ හේතු තියෙනවා. මේ අකුසල් සිත් 12ක්. කාමාවචර කුසල විපාක ක්‍රියා ඒ ටික. රූපාවචර සිත් අරූපාවචර මේ 71ෙම එක හේතුවක් හරි තියෙනවා. එකක් හරි හේතු තියෙනවා නම් ආන්න ඒකට කියනවා හේතු සහිත සහේතුක හිතක් කිය කියලා. එතකොට මේ හිතක් පහළ වෙන්නේ තනියෙන් නෙවෙයි. හිතක් පහළ වෙන්නේ තනියෙන් නෙවෙයි. හිතක් පහළ වෙන්නේ චෛතසික ධර්ම ටිකකුත් එක්කාසු කරගෙන. රෑනක් එක්ක පහළ වෙන්නේ. පොදියට පහළ වෙන්නේ. යම්කිසි මිටියකට පහළ වෙන්නේ. චෛතසික ධර්ම 52ක් තිබුණාට ඔය චෛතසික ධර්ම 52 මේක හිතක පහළ වෙන්නේ නැහැ. කුසල් අකුසල් වශයෙන් වැඩ කරන චෛතසික තියෙනවා. එක එක ගණන් වලට තමයි මේක පහළ වෙන්නේ. ඒ හිතට අරමුණ සම්බන්ධයෙන් වැඩක් කෙරෙන්න මොනහරි තියෙනවද ඒ අවශ්‍ය චෛතසික ටික ඒ වෙලාවට අරමුණේ හැටියට තැනේ හැටියට ඉදිරිපත් වෙනවා ඉතින් එහෙම චෛතසික වල ප්‍රභේදයක් තියෙනවා ඒ ගණන්ෙමුත් පොඩ්ඩක් අඩු වැඩි වෙනවා හැබැයි ඔය චෛතසික මේ ඔය හේතු සහිත සිත් 71 කේම චෛතසික මොනවා හරි වැඩ කරනවා. ආන්න ඒ 71න් ඒ 71 පිළිබඳව අපි මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් ගොනු කරලා බලන්න ඕනේ. හේතු ප්‍රත්‍ය ධර්මයන් වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. නැවත අපි මේ වැඩේට බහින්ට ඉස්සර වෙලා අ මේම සලකා ගනිමු. හිතක් පහළ වෙනකොට අඩුවෙන් හෝ වැඩියෙන් යම්කිසි ප්‍රමාණයකට චෛතසික ධර්ම පහළ වෙනවා. ඒක කිව්වනේ. ඒකනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන්නේ. මනස ප්‍රධාන වෙනවා අර චෛතසික ධර්මයන්ට. දැන් මේ එක අපි මේ 71කින් මේ 71කින් මේ හේතු ප්‍රත්‍ය කියන කාතාව තේරුම් ගැනීමට එක හිතක් ගමු අනිත් 70ම පොඩ්ඩක් පැත්තකින් තියාගනිමු. මොකක්ද ගන්න අපි ගම්මු හුරු පුරුදු ලෝභසිත. පළවෙනි ලෝභසිත. සෝමනස් සහගත නිත්‍යගත සම්පයුත්ත මේ අසංකාරික හිත. ඒක ලෝභ හිතක්. ඒක සහේතුක හිතක්. දැන් සහේතුක හිත ඔක්කොම 71යි. ඒකේ පළවෙනි හිත ලෝභ හිත. මේ සිතක් පහළ වෙනකොට ඒක රංචුවක් හැටියටනේ පහළ වෙන්නේ පොකුරක් හැටියටනේ. දැන් බලමු මේ පොකුර දැන් මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාට ලෝභ හිතක් පහළ වෙනවා. පළවෙනි ලෝභ හිත. ඒ ලෝභ හිතට නම් කරනවා මෙහෙම. සෝමනස සහගතයි. දිට්ඨිගත සම්පයුත්තයි. අසංකාරිකයි. Tamange හිතින්ම පහළ වුණා මොකක් හරි එකකට. හිතක් ලෝභ සිතක් පහළ වුණා. ඔය ලෝභ සිත ඇතුලේ තියෙනවා චෛතසික ධර්ම 19ක්. මේ ਸਰවචිත්ත සාධාරණ චෛතසික 7යි. ඒ වගේම මේ අර තියෙනවා අන්‍ය සමාන තිබෙනවා මේ 7ක් 6ක්. ඒ තමයි අපි බලමු කොච්චර චෛතසික තියනවද කියලා හොඳට බලාගන්න මේ කතාව හොඳට හිතින් හිතාගන්න. චෛතසික මේ සිත් 71ක් තියෙනවා හිත 71ම හේතු සහිත සිත් ඒවට කියනවා සහේතුක සිත් කියලා. ඒ හේතු සහිත සිත් වලින් 70ක් අපි පැත්තකින් තියලා පළවෙනි ලෝභ සිත ගන්නවා. පළවෙනි ලෝභ සිත සහේතුක හිතක්. ඒකේ තියෙනවා චෛතසික 19ක්. සරෝජිත්ත සාධාරණ 7යි. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඔය කියනා වූ චෛතසික හතයි විතක්ක විචාර අධිමොක්ඛ වීරිය පීති ඡන්ද මේ චෛතසික හතයි 13ක් වෙනවා. ඉතින් මේ 13 දැන් ප්‍රකීණක චෛතසික තියෙනවා මෙතන 13ක් තියෙනවනේ. ඊළඟට තියෙනවා අකුසල් තියෙනවා චෛතසික 6ක්. කොහොමද වෙන්නේ? මෝහ චෛතසිකය අහිරික චෛතසිකය අනුත්තප්ප චෛතසිකය උද්ධච්ච චෛතසිකය මේවා <coughs> පොදුයි අකුසලයන්ට දැන් හතරයි ලෝභ කියන චෛතසිකයේ තියෙනවා දිට්ඨි කියන චෛතසිකයේ තියෙනවා. දැන් මෙන්න මේ මේ මේ කතාව හොඳට අහගෙන ඉන්න මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච ලෝභ දිට්ඨි අකුසල් චෛතසික තියෙනවා හයක් අනිත් 13 ඇවිල්ලා මේ පොදු. දැන් කොහොම හරි චෛතසික ධර්ම 19ක් තියෙනවා. කොහෙද මේ චෛතසික ටික තියෙන්නේ? පළවෙනි අකුසල සිතේ. පළවෙනි අකුසල සිත සහේතුක හිතක්. ලෝභය මුල්. ලෝභ මූලිකයි. මේ හිතේ තියෙන්නේ ලෝභයයි මෝහයයි දෙක වැඩ කරනවා හේතු ධර්ම හැටියට. මේක සහේතුක හිතක් වගේම මේක හේතු දෙකක් තිබෙන හිතක්. මොනවද මේ හේතු දෙක? ඒ තමයි මෝහ හේතුව, ලෝභ හේතුව. දැන් මේ මෝහ හේතුවයි ලෝභ හේතුවයි දෙක අයින් වුණාන් පස්සේ අනිත් 17 දෙනා එහෙම මේ හේතු නෙවෙයි. හිතත් හේතුවක් නෙවෙයි. තව ටිකක් හිතාගනිමු. තව ටිකක් කල්පනා කරමු මෙහෙම. මේ ප ဋ ාණේනි දිගාරින්නේ. ලෝභ ලෝභ හිතක් පහළ වුණා. ඒ ලෝභ හිතේ චෛතසික 19ක් තිබෙනවා. හැබැයි හිත කියන්නේ චෛතසික නෙවෙයි. චෛතසික කියන්නේ හිත නෙවෙයි. මේ 19ට හිතත් එක්කාසු කරගත්තම 20ක් වෙනවා. මේ 20 නාම ධර්ම. මේ විශ්වම නාම ධර්ම. හිතයි චෛතසිකයි. මේ නාම ධර්ම 20න් චෛතසික ධර්ම දෙකක් තිබෙනවා. මෝහ චෛතසිකයයි ලෝභ චෛතසිකයයි කියන මේ දෙක මේගොල්ලෝ මෙතන විශේෂයි. මේ මේ දෙන්න මේ දෙන්න හරි විශේෂයි. විශේෂ මොකක්ද? අර අනිත් කට්ටියට ඒ කියන්නේ අනිත් චෛතසික 17 දෙනාටයි හිතටයි බලගෑමක් කරනවා බලපෑමක් කරනවා ඒක කරන්නේ මෙහෙමයි මිනිස්සයා මලක් දිහා දකිනවා මල ලස්සනයි මල හොඳයි මල පැහැපත්. මේ ලස්සන මලට දැන් ලෝභ හිතක් පහළ වුණා. ඒ ලෝභ හිත මලට ලෝභ කරනවා. මල නාමයක් නෙවෙයි. මල රූපයක්. එතකොට මේ රූප අරමුණක්. මල තියෙන්නේ ඈතක. නමුත් ලෝභ කරනවා මෙහි ඉඳලා. දැන් මේ ලෝභ හිතේ හිතත් එක්ක නාම ධර්ම තිබෙනවා 20ක්. එතන ඉන්නවා දෙන්නේ ප්‍රධානයි. මෝහයයි ලෝභයයි. මේ මෝහයයි ලෝභයයි දෙක අරමුණ කනවා. අරමුණට කාවදිනවා. මෝහය කරන්නේ මොකද්ද? අර මල කියන අරමුණ ඒකේ යථා තත්වය ඒකේ නියම తত্ত্বය ඒකේ සැබෑ తত্ত্বය ඒකේ රියැලිටි එක පේන්න දෙන්නේ නැහැ ඒක වහනවා මේක රූප වර්ණ රූපයක්ය මේක මේ කටු ගහක තියෙන එකක්ය ඔය මේ වර්ණ මාත්‍රේ විතරයි මේක වෙන දෙයක් නැහැ ඒකත් දිගට තියෙන්නේ වෙනස් වෙනවා පර වෙනවා මේ ඊයේ තිබිච්ච මලක් නෙවෙයි ඔය කතා මොකක්වත් තේරුම් ගන්නට දෙන්නේ නැතුව හිමීට නිකන් අර මිස්ට් එක ගැහුවා වගේ ග්ලූමි ගතියක් ඩාර්ක්නස් එකක් ඇති කරනවා එහෙම නැත්නම් ඒ මලේ යථා තත්වය නියම තත්වයේ තේරුම් ගන්නට බැරි වෙන විදිහට නිකන් අඳුරු කරලා දාන ගතියක් ඔය මෝහයේ තියෙනවා ඔය මෝහය ඔය වැඩේ කරපු ගමන්ම ඕක මුල් බැස්සා වගේ මෝහය කියන එක මුලක් වගේ ප්‍රධාන කාරණයක් එතකොට වෙන්නේ මොකද්ද? අර ලෝභය ගිහිල්ලා අර ඇත්ත පේන්නේ නැති සත්‍ය වැටහෙන්නේ නැති තැන ගිහිල්ලා ඇලෙනවා. එතන ගිහිල්ලා මුල් බැහැ ගන්නවා. එතකොට ඒකේ ගිහිල්ලා කාවදිනවා. ඉතින් දැන් මේ ලෝභය ගිහිල්ලා මලට ලෝභ කරන්ට ඒ මලට කා වැදුනේ. ඒ මලට බැසගත්තේ. ඒ මලට කිදා බැස්සේ. මොකක් හින්දාද? මෝහය ඒකේ නියම தත්ත්වේ වහලා දැම්මා. එතකොට ලෝභයට ලෝභ කරන්ට ලේසි. ලෝභයට ඇලෙන්ට ලේසි. ලෝභයට බැඳෙන්ට ලේසි. දැන් මේ දෙන්න හරිය නරක දෙන්නේ. මේ ලෝභයයි මේ මෝහයයි දෙක හරිම නරකයි. ඒ වගේම අරකේ ගිහිල්ලා මුල් බහැ ගන්නවා. දැන් තව ඉන්නවා මේ කී දෙනෙක් ඉන්නවද? තව ඉන්නවා 17 දෙනෙක්. හිතත් එක්ක 18යි. දැන් මේ හිතට අයින් වෙලා යන්නත් බෑ. මේ දෙන්න ඔය ඇරිලා හිටපල්ලා කියලා. අනිත් චෛතසික 17ට ගැලවිලා යන්නත් බෑ. ඒක නිසා මේ ලෝභයයි මේ මෝහයයි දෙක අරමුණේ තදට கிඳා බහිනකොට වෙන්නේ මොකද්ද? ඒ ලෝභයයි මෝහයයි දෙක අනිත් චෛතසික ධර්මයන්ටත් ඒ වගේම හිතටත් අපිත් එක්ක ඉන්නව ඇරෙන්න වෙන කොහෙවත් යන්නේ වෙන කොහෙටවත් අඩිය තියන්න එපා මේකෙන් ගැලවෙලා යන්න එපා අපිත් එක්ක මින්ට ඕනේ කියලා මේකේ ඒ අයව පාලනය කරගන්න, ඒ අයව Tamanට නතු කරගන්න, මුල් වැස ගන්න, අර අරමුණට කාවද්ද ගන්න ගතිය ඔය මේ මෝහයයි මේ ලෝභයයි තියෙනවා. ආන්න ඒ කතාව කියනවා මෙහෙම. හේතුපච්චයෝති හේතු උපකාර වෙනවා කියලා කියන්නේ මොකද්ද? හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චේන පච්චේ දැන් බලන්න දැන් මේ ලෝභසිත පහළ වෙන ලෝභසිත කියලා කියන්නේ ලෝභසිතේ අර ලෝභයයි මෝහයයි දෙක අනිත් චෛතසික ධර්මයන්ටත් බලපෑවා. ඒ හිතටත් බලපෑවා. දැන් හිතට අයින් මේ අයින් වල යන්න බෑ අරමුණේ. චෛතසික ධර්මයන්ටත් අයින් වල යන්න බෑ. ඒක නිසා ඒ අයට යන්න බැරි වෙන විදිහට ගහේ මුලක් පොළවේ කා වැදුනා වගේ. මුදුන් මුල, අරටු මුල කා වැදුනා වගේ මේ ලෝභය ගිහිල්ලා අර අරමුණේ එල්ලුනාම අව ග්‍රහණය කරගත්තම අනිත්‍යයිතසිකයන්ට අහක් වෙලා යන්න බෑ. ඒවත් කොහොම හරි අර ගහේ වැදිලම තියෙන්න අන්න ඒක නිසා කියනවා හේතු ධර්මයෝ ඔය චෛතසිකයන්ටයි චිතටයි දෙකටම මූල භාවයේ ප්‍රධාන කාරණයක් හැටියට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට අර මේ වේදනාව අර අරමුණට වැඩ කරනවා. සංඥාව අරමුණ සම්බන්ධයෙන් වැඩ කරනවා. වේදනාව අරමුණ සම්බන්ධයෙන් වැඩ කරනවා. ඒකාග්‍රතාවය මනසිකාරයේ වැඩ කරනවා. විතර්කයේ වැඩ කරනවා. ਵਿਚාරයේ වැඩ කරනවා. දැන් මේකේ තව එකක් තිබෙනවා. මේ මේ හිතල බලන්ට දැන් චෛතසික ධර්ම මේ තියෙනවනේ ඔතන 19ක් කිව්වනේ. චෛතසික 19ක් කිව්වා හිතත් එක්ක 20යි කිව්වනේ. ඒ 20න් දෙන්නේක් හේතුනේ. ලෝභයයි මෝහයයි දෙක. ඉතින් ඒ නම් කරලා තියෙන තාලේ කියලා බලන්න. හිතලා බලන්න ඒ නම් හිත නම් කරලා තියෙන්නේ ලෝභ මූල සිත් කියලා. ලෝභ මූල සිත්. ඇයි ඒකට මේ ලෝභ මූල සිත් කියන්නේ නැතුව තව තියෙනවනේ මේ නම් ඔය පස්ස සම්පයුත්ත සිත් කියන්නේ නැතුව. වේදනා සම්පයුත්ත සිත් කියන්නේ නැතුව. එතකොට මානසිකාර සම්පයුත්ත සිත් කියන්නේ නැතුව. ඇයි මේකට ලෝභ මූල කියලා කියන්නේ? හේතුව ඔය ලෝභය කියන එක ඔය 20 දෙනා අතරේ ඔය මණ්ඩලයේ හිතත් යට කරගෙන චෛතසික අනිත්‍යවත් යට කරගෙන මහා සද්දි දාගෙන ගිහිල්ලා එයාගේ බලය ඕකේ පවත්වනවා. ඒක නිසා එතන තිබෙනවා ප්‍රධාන කාරණය. ලෝභය මුල් වෙනවා, ලෝභය ප්‍රධාන හේතුවක් වෙනවා. මෝහයත් ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට මෝහයෙන් සපෝට් එක ලැබුණා. ඒකනේ ලෝභ කරේ. එතකොට දැන් බලන්න ප්‍රධාන ලෝභ සිතේ. පළවෙනි ලෝභ සිතේ චෛතසික ධර්ම කීයක් තියෙනවද? 19ක් තිබෙනවා. ඒ 19 හිතත් එක්ක 20ක් වෙනවා. ඒ 20 දෙන්නගේ 20න් දෙන්නෙක් මහා හයිරංකාරයෝ. දෙන්නෙක් මහා හයිය ඇති දේ. ඒක නිසා මෙන්න මේ හිත හිතේ තිබෙන ධර්මයෝ හේතු දෙක අනිත්‍යයිසිකයන්ට බලපත්නවා උපකාර වෙනවා ඒකෙන් අයින් නොවි ඉන්න නැත්තම් යන යන ඒ විතරක් නෙවෙයි දැන් ඔය හිත පහළ වෙන වෙලාවේ දැන් ඔතන සිතක් පහළ වෙනකොට චෛසිකත් එක පහළ වුණානේ එතකොට මේ පහළ වෙච්ච ඒ හිත පහළ වෙනකොට ඒ හිතේ ගැම්ම අරගෙන ඒ හිතේ බලය අරගෙන ඒ හිතේ ආනුභාවය අරගෙන තවත් පහළ වෙනවා රූප ධර්ම ටිකක් ඇඟේ පහළ වෙනවා ඒ රූප ධර්ම ටික ලෝභ හිතෙන් පහළ වෙනවා ලෝභ හිතේ ආත්භාවයෙන් පහළ වෙනවා එතකොට ඒ යම්කිසි කෙනෙකුගේ ශරීරයේ ඔය ලෝභහිත වැඩ කරන වෙලාවේ යම්කිසි කෙනෙකුගේ ශරීරයේ චිත්තජ රූප පහළ වුණා නම් කිසිම දවසක කිසිම වෙලාවක ඒවා හොඳ ඒව වෙන්නේ නැහැ. නරක රූපම තමයි. එතකොට චිත්තජ රූප පහළ වෙනවා. ඒ චිත්තජ රූප පහළ කිරීම වෙන්නේ කුමක් නිසාද? අර හිත නිසා. එතකොට කියනවා ඒ ලෝභයයි ඒ මෝහයයි කියන හේතු දෙක අර චෛතසික ධර්මයන්ටත් හිතටත් උපකාර වෙනවා ඒ වගේම ඒ හිතින් පහළවන්නා වූ රූප ධර්මයන්ට මූල භාවයෙන් ප්‍රධාන කාර්යයක් හැටියට උපකාර වෙනවා කියලා ඒක නිසා තමයි ඔක පාලි වගන්තිය කියන්නේ හේතු පත්‍යයෝති හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු සම්පයුත්තකානං ධම්මානං හේතුවත් එක්ක ඉන්නා වූ අනිත් ධර්මයන්ටත් තන් සමුත්ථානානංච රූපානං ඒ හිතින් පහළවන්නා වූ මතුවෙන්නා වූ උපදින්නා වූ රූප ධර්මයන්ටත් හේතු පත්‍යයේන පත්‍යයෝ මූල කාරණයක් ප්‍රධාන කාරණයක් හැටියට මේක උපකාර වෙනවා කියන එක තමයි ඔය වගන්තිය දිගහරින්නේ. දැන් මේ තව එකක් අපි මෙහෙම හිතමු. ගහක් පිළිබඳව හිතුවාම ගහේ තියෙනවනේ කරුණු කාරණා ගොඩක් ගහේ තියෙනවා මුල මුල් තියෙනවා හඳ තියෙනවා ගහේ තියෙනවා මහා අතු වශයෙන් තෝරගත් අතු පොඩි පොඩි අතු තියෙනවා ඊළඟට රිකිලි තියෙනවා කොළ තියෙනවා මල් තියෙනවා ගෙඩි තියෙනවා පොතු තියෙනවා ඉතින් නටු තිබෙනවා ඔය ගොඩාක් ඔය ගහේ තිබෙනවා අංගෝපාංග එතකොට මේ මේවා ඔක්කොම ගහේ කොටස් හැටියටයි සැලකන්නේ. දැන් මේ සියලුම ගහේ තියෙන අංග උපාංගටිය කොළ, මල්, දලු, කඳ, අතු, රිකිලි, පොතු මේවා ඔක්කොම ටික ගහේ කොටස් හැටියට තියෙනවා හැබැයි ඒ ගහේ කොටස් හැටියට උඩට මතුවෙලා පොළවෙන් උඩට වැඩිලා ඒ වගේම විවෘත අවකාශයට සම්බන්ධ වෙලා තිබෙන්නේ කුමක් නිසාද? ඒ තමයි ගහේ තිබෙන්නා වූ පොළවට කාවැදී තිබෙන්නා වූ පොළවේ පිහිටා තිබෙන්නා වූ මෝල් ටික නිසා. එහෙම නැත්තම් අර පොළවේ පිහිටියේ නැත්තම් මුලකින් ගහේ අනිත් අතු කොළ රිකිලි දලු gediye මොකක්වත් හයියකට ඉන්න බෑ. ඒක නිසා මේ ලෝභයයි මෝහයයි දෙක අරමුණේ කිඳා බැස්සම අනිත් ඒවට ඒකේ බලයෙන් අහ වෙන එකකට යන්න බෑ. වෙන එකකට යන්න බෑ. ඒක නිසා ඒකෙම රඳා පවතිනවා ස්පර්ශය කරන්නේ ලෝභ අරමුණේ ස්පර්ශ වීම වේදනාව කරන්නේ ලෝභයේ තිබෙන්නා වූ අරමුණ අරමුණේ වින්දනය කිරීම එකඟකම තියෙන්නේ ඒකග්ගතාවේ ලෝභ කරන ලෝභයක් තියෙන්නා වූ ඒ ඒකේ එකතැන් වීම ඔය ඔක්කොම ටික ලෝභ සිතට අනුකූලව කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට තියෙනවා මේ මේ තමන් එක්ක ආවොත් අතහරින්න බෑ. ඒක අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි සමන් තත්යකට සංසම්බන්ධ සහසම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය සම්පයුක්ත ධර්ම කියලා කියන්නේ ධර්මතා 18ක්. සිතයි, චෛතසික 17යි. මේ චෛතසික ධර්ම 17ට බලපෑමක් තියෙනවනේ අර දෙන්නගේ. අන්න ඒක නිසා ওই විදිහට මේ තනිසිතේ කොහොම බලයක් තිබෙනවා තනිසිතේ මූල භාවයක් තිබෙනවායි කියලා අපි සලක ගන්න. දැන් මේක දැන් මේක මේ කතා කරන්නට මම ගත්තේ හේතු සහිත සිත් තියෙනවා 71ක් ඒකෙන් එක හිතක් ගත්තේ. අපි යන් ඒකෙම දෙවෙනි හිතට. ඒ දෙවෙනි හිත ගැන මෙහෙම කියනවා. හැබැයි පළවෙනි සිතට වඩා ටිකක් දෙවෙනි සිත වෙනස්. ඒකේ තිබෙනවා චෛතසික ධර්ම 21ක්. පළවෙනි එකේ 19යි. ඒක මෙහෙමයි වෙන්නේ. හොඳට බලන්න. දැන් කතා කරන්නේ දෙවෙනි සිත. පළවෙනි එක ඉවරයි. දෙවෙනි සිත කියනවා මෙහෙම. සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික කියලා කියනවා. වෙනස නම වෙනස්. සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත සසංකාරික. ඒ ලෝභ හිතේ අපි බලමු හේතු කොහොමද වැඩ කරන්නේ කියලා. හේතු ප්‍රත්‍ය ධර්ම. ඒ හිතේ තිබෙනවා අර ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි ඒ වගේම අනිසමාන 6යි ප්‍රකීර්ණක ඔක්කොම 10 13ක් වෙනවා ඊළඟට මෝහය අහිරික අනුත්ප්ප උද්දච්ච ඒවා ඒ විදිහටම තිබෙනවා ඊළඟට තිබෙනවා ලෝභය, ditthිය, එතකොට 19ක් වෙනවා. තීන මිද්ද දෙක එක්කාසු වෙනවා සමහර වෙලාවට. එතකොට 21ක් වෙන. චෛතසික ධර්ම 21ක් වෙනවා. හිතත් ඒකට ඇඳගත්තාන් පස්සේ 22ක් වෙනවා නාම ධර්ම. මෙන්න මේ නාම ධර්ම 22කින් ඔතන ඉන්නේත් අර ලෝභයයි මෝහයයිනේ. මෙන්න මේ ලෝභයයි මෝහයයි දෙක. අනිත් ඔය 20 දෙනෙක් ඉන්නවනේ හිතත් එක්ක 20ක් ඉන්නවනේ. ඔය චෛතසික ධර්ම වලට මහා බලපෑමක් කරනවා. මූල භාවයෙන් ප්‍රධාන කාරණයක් හැටියට හේතු වෙනවා. මූල භාවයෙන් උපකාර වෙනවා. ඒකට කියනවා සම්පයුත්තක ධර්මයන්ට මූලභාවයෙන් උපකාර වෙනවාය කියලා. දැන් දෙවෙනි සිතේ තිබෙනවා දෙවෙනි සිත පහළ වෙනකොට ඒ එක්කම ඇති වෙනවා මේ ඒ එක්කම පහළ වෙනවා රූප ධර්ම. ඒ රූප ධර්ම පහළ වෙනකොට ඒ රූප ධර්ම පහළ වීමටත් අර ලෝභ දෙවෙනි ලෝභසිත උපකාර වුණා. ඒක නිසා චෛතසික මේ චෛතසිකයන්ට වගේම සිතට වගේම මේ හේතු දෙක ලෝභ හේතුව මෝහ හේතුව රූපයන්ටත් ඉදිරිපත් වුණා බලපෑවා කියලා කියනවා. දැන් මේ දෙක සලකා ගන්නකොට ඔය ඔය තමයි මේ ප ဋ ාණේ හැටියට අපි තේරුම් ගන්නෙ. දැන් අපි බලමු අනිත් මේ සිතු සිත් වල දැන් ලෝභ සිත් සිත් දෙකක් ගත්තා. ඊට පස්සේ තව තියෙනවා ලෝභ සිත් හයක්. සෝමනස්ස සහගත, ditthිගත, විපයුත්, අසංකාරික හිත, සසංකාරික හිත. ඊළඟට තියෙනවා උපේක්ෂා සහගත හතරක්. ඔය සිත් අටේම තිබෙන්නා වූ මේ ඒ සිත් අටේම ගත්තයින් පස්සේ හේතු වශයෙන් තිබෙන්නේ දෙකයි. ඒ තමයි ලෝභ හේතුව, මෝහ හේතුව. අනිත් චෛතසික ධර්මයන්ගේ අඩු වැඩි වෙනවා. මේ අන්‍ය සමානවල පොඩි පොඩි ඒ වගේ අඩුපාඩු වෙනවා. දැන් ඒවට මූල භාවයෙන් කොහොම හරි මේ දෙන්න උපකාර වෙනවා. ප්‍රත්‍ය වෙනවා. ආන්න ඒ ටික මෙනෙහි කරනවාට අපි ප ဋ ාණිය සලකනවායි කියලා කියනවා. අපි හිතමු මෙහෙම. කෙනෙක් ඉන්නවා ඔය ප ဋ ාණ ධර්ම ඔක්කොම ටික දන්නවා කියලා හිතමු. හැබැයි හේතු ධර්ම විතරයි. හේතු ප්‍රත්‍ය විතරයි දන්නේ. හැබැයි මෙනෙහි කරන්න පුළුවන්. හේතු තියෙන හිත් තියෙන 71ක්. ඒ හේතු තියෙන හිත් 71 වෙන වෙනම ගන්නවා. ඉස්සල්ලා පටන් ගන්නවා ලෝභ හිතෙන්. ඒ හිත් 8. ද්වේෂ මූල සිත් 2. මෝහ මූල සිත් 2. ඊළඟට කුසල් සිත් 8. විපාක සිත් 8. ඊළඟට ක්‍රියා සිත් 8. ඊළඟට රූපාවචර ධාන සිත්. අරූපාවචර ධාන සිත්. මේ ඔක්කොම ටික අරගෙන අර ලෝකෝත්තර සිතුත් ගන්නවා. ඒ ටික අරගෙන 71 වතාවක් දිගට මෙනෙහි කරනවා ලෝභ සිත් අටේ ලෝභ හේතුවයි ලෝභ හේතුවයි මෝහ හේතුවයි අනිත් චෛතසික ධර්මයන්ට සහ හිතට මේ මූලභාවයෙන් හේතු වෙන ආකාරය, ප්‍රත්‍ය වෙන ආකාරය, රූපවලට ප්‍රධාන කාරණයක් වෙන ආකාරය. දේශමූල සිද්දකේ තිබෙනවා හේතු දෙකක්. ද්වේෂ හේතුවයි මෝහ හේතුවයි ඒ හිත් දෙක අනිත් ධර්මවලට උපකාර වෙන ආකාරය. ඊළඟට මෝහ හිත් දෙකේ තිබෙනවා පොඩි වෙනසක්. මේ ඒකත් මේ වෙලාවේදී කියන්න ඕනේ. ඒ තමයි මෝහ හිත් දෙකක් තියෙනවා. ඒකේ හේතු තියෙන්නේ එකයි. ඒ කියන්නේ ඒක හේතුක හිත්. එහෙම හිත් දෙකක් තියෙනවා. මෝහය විතරයි. එතකොට මේ මෝහ මූල සිත් එකේ තිබෙන මෝහය ඇවිල්ලා ප්‍රධාන හේතුවක් එතන අනිත් ඒවා ඒකේ බලපෑම ලබන ඒවා. දැන් මේ කතාව අපි වෙන පැත්තකට අරගෙන යනවා. දැන් ඔය ඔය කිව්වේ හේතු වලින් මූලභාව උපකාරය ලබාගෙන පහළ වෙන හැටියක්. දැන් මේ ලෝභයේ සහ මෝහයේ තිබෙනවා අමුතු ගතියක්. ඒක නිකන් අමුතුම විදිහේ කියාපාන්ට බැරි නමුත් තිබෙන අමුතු ගතියක් තිබෙනවා. ඒ ගතිය තමයි ඔය ලෝභයත් මෝහයත් අස්සේ තිබෙනවා මේ අමුතු හැකියාවක්. උපකාරක හැකියාවක්. ඒකට කියනවා ප්‍රත්‍ය ශක්තිය කියලා. ඔය ලෝභය කියන එක ප්‍රත්‍ය ධර්මයක්. මෝහය කියන එකත් ප්‍රත්‍ය ධර්මයක්. දේශය කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. මේ ප්‍රත්‍ය ධර්ම ASCII තිබෙනවා අනිත් කෙනෙකුට බලපෑම් කරන්න පුළුවන් ප්‍රත්‍ය ශක්තියක්. ඒක නිසා තමයි එහෙම බලපෑම් කරන්නේ. ඊළඟට ඒ බලපෑමට යටත් වෙලා යටත් වෙන්නා වූ ධර්ම වලට ඒකට කියනවා ඒ වගේ යටත් වීමකට ඒ වගේ ප්‍රත්‍යයකට යටත් වෙලා හට ගන්නා වූ ධර්ම වලට කියනවා ඒ ප්‍රත්‍ය නිසා ඇති වුණා වූ ධර්මය කියලා. දැන් ඕක මේ මෙහෙමත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි ඉස්සර ඔය ඔය ගෙවල් වල ඉතින් ඉන්නකොට අපිට ඉතින් ඔය එක එකහ යන්න හිතෙනවා. එතකොට මේ නෑ ගෙදරින් බහැලා කොහේ හරි ඇවිදින්න, සෙල්ලම් කරන්න, ඔහොම එක්කෝ නැත්තම් පාසලේ වැඩකට ඔහොම යන්න හිතෙනවා. අදහස් පහළ වෙනවා. එහෙම අදහස් පහළ වුණාම අපි අපේ අම්මලාගෙන් අපි ඔක්කොම plan කරනවා. සමහරට යාළුවන්ටත් කියනවා. අහවල් තැනට ඇවිල්ලා ඉන්න මං ඉන්නම්. පොරොන්දුත් දෙනවා. ඒව ඔක්කොමත් කියනවා. හැබැයි මම කියලා ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා. හැබැයි යන්න බෑ. ගෙදරට කියන්න නැතුව යන්න බෑ. අපි ගිහිල්ලා අහනවා වැඩිහිටියන්ගෙන්. අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහනවා. මෙහෙම යන්න ඕනේ මෙහි මොකක් හරි තියෙන සමහරට වැඩි හරි කියන්නේ බොරු. ඉතින් කියලා ඉතින් ඒවා උපක්‍රමශීලීව තමන්ගේ වැඩේ කරගන්නට කරගන්න වැඩ. ඉතින් යන්න අවසරය ඉල්ලනවා. මේ වෙලාව වෙනකොට ඔක්කොම ටික දැහැටි කරන්න තියෙන්නේ. ඉතින් අපි අවසරය ඉල්ලුවයින් පස්සේ අ දෙන්නේ එපා කියන. දැන් ඒක නවත්තන්න. ඒ කියන්නේ මට යාට අර gedara ඉන්න පිරිසෙන් ගැලවිලා යන්න බෑ. එතකොට ඒ gedara ඉන්න ඔක්කොම ටික යන්න එපා කියන්නේ අපේ ඉන්න අනිත් අපේ සහෝදර සහෝදරියෝද එහෙම නැත්නම් අනිත් අය කවුරුවත් එපා කියන්නේ එපා කියන්නේ දෙන්නයි. ඒ තමයි අම්මයි තාත්තයි. හැබැයි ඒ දෙන්න එපා කිව්වාට තව ඉන්නවනේ නොකියපු කට්ටිය ගොඩක්. ඒගොල්ලන්ගේ ඡන්දය අරගෙන එහෙම යන්නත් බෑ. ඒගොල්ලන්ගේ එපා කිව්වට ඒවා ඒ තරම් ගණන් ගන්නෙත් නෑ. මේ දෙන්න එපා කිව්වොත් ඒක හරියට බල වැඩි. ඉතින් ඊට පස්සේ අපිට ගැළවිල යන්න බෑ. අපි රැඳෙන්න වෙදී සිද්ධ වෙනවා. ඒ කුමක් නිසාද? ඒ තමයි ඒ දෙන්නාගේ තිබෙන්නා වූ හැකියාව බලය. එතකොට ඒක මට විතරක් නෙවෙයි. අනිත් වටපිටාවේ ඉන්න අයටත් බලපාන. කිසිම කෙනෙක් යන්න එපා කියලා කිව්වන් පස්සේ මට විතරක් නෙවෙයි. ඔක්කොටම බලපානවා. තවත් ඉන්නවා නම් මේ ගෙදරට වෙන කෙනෙක් ඇවිල්ලා එයාටත් බලපානවා. දැන් එතකොට නැවතුණානේ. එතකොට එහෙම වටපිටාවේ මුරකාවල් දාන්නෙත් නැහැ. ඇවිල්ලා ගේට්ටු වහන්නෙත් නැහැ. ඒක වචනයයි කියන්නේ. යන්න එපා කිසිම කෙනෙක් යන්න එපා. කිසිම කෙනෙක් යන්නේ ඇයි යන්නේ නැත්තේ? ඒ තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්ම දෙක වගේ. ඒ අයගේ නැවැත්වීමේ ශක්තිය යන්න එපා කියලා නවත්තන්න පුළුවන් හැකියාව ඇවිල්ලා ප්‍රත්‍ය ශක්තිය වගේ. ප්‍රත්‍ය ධර්ම දෙකක් ප්‍රත්‍ය ශක්තියක්. ඒකෙන් තමයි රැඳී පවතින්නේ. එතකොට මේ දෙන්නට යටත් උනේ මේ දෙන්නගෙන් බලපෑමට යටත් වෙලා නොගින් හිටියේ කවුද අනිත් අපි සියලු දෙනාම ඒකට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම කියලා. ඒ ප්‍රත්‍ය ඒ දෙන්නගේ ප්‍රත්‍යයෙන් යන්නේ නැතුව පවතිනා වූ ධර්ම ඒ තමයි ප්‍රත්‍ය උප්පන්න ධර්ම. මෙන්න මේ විදිහට තමයි හිතක චෛතසික ධර්ම දෙකක් තිබෙනවා මහා හේතු ප්‍රත්‍ය ශක්තිය තිබෙන මූල ප්‍රත්‍ය ශක්තිය තියෙන ප්‍රධාන කාරණයක් හැටියට ප්‍රත්‍ය ශක්තිය තියෙන ධර්මතා දෙකක් තියෙන. ඒ ඔය හිතේවල ලෝභයයි මෝහයයි. ද්වේෂවල නම් ද්වේෂයයි මෝහයයි. මෝහ හිතේ නම් මෝහය. එතකොට ඒ වෙන කිසිම දෙයකට වෙනම කිසිවෙකට නවත්තන්න බෑ ඒ දින්නගේ තිබෙනවා හරිම ප්‍රබල බලපෑම් කිරීමේ ගතියක්. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. දැන් මේ මම කරුණු කියලා දුන්නා ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍ය උප්පන්න ධර්ම. බලවත් බලයවත් ලෙස උපකාර වන ධර්මයේ සහ ඒකට යටත් වෙන ධර්මයේ තව තියෙනවා මෙහෙම එකක්. පත්‍යනීක ධර්ම කියලා කොටසක් තියෙනවා. පත්‍යනීක ධර්ම කියලා කියන්නේ ඒක අපි තේරුම් ගනිමු මෙහෙම. දැන් දැන් අම්මයි තාත්තයි දැන් අපි හිතමු අපස් හය දෙනෙක් ගෙදර ඉන්නවා. අම්මයි තාත්තයි කියන කිසිම කෙනෙක් යන්න එපා. යන්නේ නැහැ. එහෙනම් කිව්වන් පස්සේ දැන් කවුරුත් යන්නේ නැහැ. හැබැයි ඒක ඒ දෙන්න එහෙම කිව්වට අපේ ගෙදර ඉන්න බල්ලට ඒකේ තරම් ගාණක් නැහැ. එයාට අහන්නේ ඒක. එයා යනවා යන්නේ. ඒ බල්ලට ඒ නීතිය වැඩ කරන්නේ නැහැ. ඊළඟට මේ මේ මැස්සෝ ඉන්නවා. ওই මැස්සන්ටත් ඕක වැඩ කරන්නේ අම්මයි තාත්තයි කියන කතාව එපා යන්න කියලා කිව්වට මැස්සෝ අහන්නේ නැහැ. කැරපොත්තු අහන්නේ. බල්ලා අහන්නෙත් නෑ. ඒ වගේම එතෙන්ට ගෙදරට ඇවිල්ලා ඉන්නෝ පිටින් ආගන්තුකයි. ඒ ඇයිට බලපාන්නෙත් නෑ. ආන්නේ බලපෑමක් නැති තිබෙන්නා වූ ඒවට කියනවා ප්‍රත්‍ය වැඩ කරන්නේ නැති ඒවා හෙවත් ප්‍රත්‍යනීක ධර්ම කියලා. දැන් එක තැන තමයි තියෙන්නේ. එක gedara තමයි ඉන්නේ. අන්න ඒ වගේ ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍ය නීක ධර්ම ප්‍රත්‍යෝපන්න ධර්ම ප්‍රත්‍ය නීක ධර්ම තුනක් තියෙනවා ආන්න ඒ තුන අපි තේරුම් ගන්න දැන් මේ පොදුවේ ගත්තාම මෙහෙම එකක් තියෙනවා දැන් මේ ප්‍රත්‍යනීක ධර්ම හැටියට තවත් විදිහකට කතා කරනවා මේක ඒ තමයි මේ දැන් අහේතුක සිත් තියෙනවා 18ක්. ඔය අහේතුක සිත් වලට ලෝභය බලපවත්වන්නේ නැහැ. අහේතුක සිත් වලට මෝහය බලපෑමක් කරන්නත් බෑ. ඇයි? හේතුව ඒක එතන ඇත්තෙත් නෑ. අහේතුක හිත් වලට එහෙම බලපෑම් කරන්න බෑ. ආ අනිත් එක මේ ඒ ඒ හේතු වලට Tamanටම බලපෑමක් කරන්නත් බෑ. මෝහිත මෝහ හිතේ තිබෙන මෝහයට Tamanටම බලපෑමක් කරගන්නත් බෑ. අනිත් එක තමයි මේ දැන් චිත්තජ රූප කියලා જાතියක් තියෙනවා. මම ඒක කිව්වා. අපි හිතක් පහල කරනකොට ඒ හිත පහල වෙනකොට ඒ හිතට අනුකූලව ඇතිවෙනවන රූපයක්. ඒ රූපයක් අර යටත් වෙනවා අර හේතු දෙකට. ඒ එකේ ප්‍රතිඋප්පන්නයක්. දැන් අහේතුක සිත් වලින් පහළ වෙනවා රූප. ඒ අහේතුක සිත් වලින් පහළ වෙන රූපවලට හේතු බලපෑමක් වෙන්නේ හේතුව ඒව ඇවිල්ලා හේතු තියෙන සිත් වලින් පහළ වෙච්ච ඒවා නෙවෙයිනේ. ඒවා අහේතුක සිත් වලින් පහළ වෙච්ච ඒවානේ. ඒක නිසා. අනිත් එක තියෙනවා <clears throat> යම්කිසි කෙනෙක් තවත් එකක් මේකේ තේරුම් ගන්නට ඕනේ. මේ මිනිස්සෙක් උපදින වෙලාවේ ඒ උපදින වෙලාවේ හැදෙනවනේ ප්‍රතිසන්දි සිතක් ඒ ප්‍රතිසන්දි සිත හට ගන්නකොට ඒ ප්‍රතිසන්දි සිතේ සමහර ඒ වගේ තියෙනවා හේතු කුසල හේතු තියෙනවා සමහර ඒ වගේ තියෙනවා හේතු නැහැ ඒවට කියනවා අහේතුක ප්‍රතිසන්දි කියලා ඒ අවස්ථාවේදී අහේතුක ප්‍රතිසන්දිසයක් ගන්නකොට ඒකේ ඇතිවෙන්නා වූ කර්මජ රූපත් අහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප. ඒවටත් හේතු සම්බන්ධයක් ඇති වෙන්නේ අනිත් එක තමයි දැන් බාහිර රූප තියෙනවා. දැන් මේ සාකච්ඡාවේදී මේ පින්වතුන් මොන මොන ආකාරයක් අහන්න ඔය තේරුම් ගත්ත විදියයි නැති විදියයි දැන් මිනිස්සෙකුට තරහ යනවා. මිනිස්සෙකුට තරහ යනවා. තරහ යනකොට එයාගේ ඒ තරහසිත කියලා කියන්නේ ද්වේෂ හේතුවයි මෝහ හේතුවයි තිබෙන්නා වූ තවත් චෛතසික රාශියක් එක්ක වැඩ කරන හිත. ඕකනේ තරහිත කියලා කියන්නේ. මිනිසෙකුට තද බල තරහක් ආවන් පස්සේ ඒ හිතට අනුකූලව ඇඟේ හැදෙනවා චිත්තජ රූප. රෞද්‍ර ගොරෝසු කරකස පීඩාකාරී සිත් පහළ වෙනවා මේ ඡය රූප පහළ වෙනවා ඒ රූප හදන්නේ අර ද්වේෂ සහගත සිත් දෙකෙන් අර ද්වේෂ සහගත සිත් දෙකෙන් තමයි හදන්නේ දැන් එතකොට ඇඟ රතු වෙනවා ගැස්සෙනවා තිගැස්සෙනවා මේ මොකද්ද මේ මේ තමයි චිත්තජ රූප ඇඟේ හැදිච්ච ඒවා නමුත් ඒ මිනිස්සයා රතු වුණාට, කළු වුණාට, වෙවුලුවාට ඒ හිත නිසා ඒ මිනිස්සයා ඉන්න gedara බිත්ති පොළව රතු වෙන්නේ, කළු වෙන්නේ, ගැහෙන්නේ, තිගැස්සෙන්නේ මොකක්වත් නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? හේතුව ඒවා ඒ මිනිස්යාගේ ශරීරයෙන් බාහිරයි. ඒවා බාහිර රූප. අනිත් එක තමයි අනිත් අයගේ ඇඟවලල මේ රූප දඟලන්නෙත් නෑ, වෙවුලන්නෙත් නෑ මොකක්වත් නෑ. ඊළඟට තියෙනවා ආහාරජ රූප. ඒවට මොකක්වත් වෙන්නේ නැහැ. ඍතුජ රූප මොකක්වත් වෙන්නේ නැහැ. දැන් අසඤ්ඤ තලයේ ඉන්නා වූ බ්‍රහ්මයන්ගේ ශරීර හිතක් නැහැ කිව්වනේ. ඉතින් ඔය හිත් වලටත් මේ හිතේ බලපෑමක් නැති නිසා ඕවත් ඔක්කොම ඔය කියපු ලිස්ට් එක ඔක්කොම ප්‍රත්‍යනීක කියන්නේ ඔය හේතු වලට බලපෑම් කරන්නට බැරි හේතු තිබුණත් දුරළඟ වශයෙන් හෝ වේවා බලපෑමකට යටත් වෙන්නේ නැති හේතු ධර්මයන්ට බලපෑම් කරන්නට බැරි ධර්ම. දැන් මම කොටස් තුනක් කිව්වා. මොකද්ද ප්‍රත්‍ය ධර්මය, උපකාරක ධර්මය, උපකාරක භාවයේ ලබා ගන්න ධර්මය සහ උපකාරක භාවය ලබන්ට බැරි ධර්ම. උපකාරක ප්‍රත්‍ය ධර්මය ඊළඟට උපකාරක භාවයේ ලබාගෙන ප්‍රත්‍ය ධර්මයන්ගේ ලබාගෙන උපකාරත්වයෙන් හටගත් ධර්මය, ප්‍රත්‍යুৎপন্ন ධර්මය ඒ වගේම කොච්චර උපකාරක හේතු ධර්ම ළඟ තිබුණත් ඒවා බලපෑමක් වෙන්නේ නැති බලපෑමක් කරන්න බැරි ධර්ම. ඒක තවත් හරියට කියනවා නම් අපි ඔය මයික්ස් ඕඩ් කරන්න එපා. මේකේ බවුන්ස් වෙනවා සද්දේ. ඊළඟට මේ අපි හිතමු අපි මේ උදාහරණයක් ගත්තනේ අර පස් කැටයකට වතුර ටිකක් දැම්මයින් පස්සේ දියවැල යනවනේ. නමුත් ගලකට වතුර දැම්මයින් පස්සේ දියවැල යන්නේ නැහනේ. එතකොට පස් කැටයකට වතුර ටිකක් දැම්මන් පස්සේ දියවැලා ගියේ ඒ පස් කැටයේ වතුරට යටත් වුණා කියන එකනේ. වතුර ටිකක් දැම්මන් පස්සේ ගලක් දියවැලා යන්නේ නැත්තේ ඇයි? ඒක යටත් වෙන්නේ නැහැ කියන එකනේ. ආන්න ඒ වගේ තමයි ප්‍රත්‍ය උප්පන්න ධර්ම සහ ප්‍රත්‍යනීක ධර්ම අපි හඳුනාගන්නේ උපකාරක ධර්ම තිබුණාට උපකාරකත්වයේ ලබාගෙන හටගන්න පහළ වෙන ධර්ම තිබෙනවා උපකාරක ධර්ම තිබුණත් ඒවා බලපෑමක් කරන්නේ නැති ධර්ම තිබෙනවා දැන් අද මම මේ පින්වතුන්ට මේ වෙලාවේ මෙච්චර කාලයක් අරගෙන කියලා දුන්නේ හේතු ධර්ම එවත් හේතු ප්‍රත්‍ය ධර්මය අපේ සිත්වලට අනිත් ධර්ම වලට බලපාන විදිහයි ඊළඟට රූපයන්ට බලපාන විදිහයි. ඔය විදිහටම තමයි අපි හිතාගන්නේ කුසල හිතක චෛතසික තිබෙනවා 19න් එහා 20ක් 20ක් විතර තියෙනවා. මේ විශ්වාස 30 33 තියෙනවා 34 තිබෙනවා 31 තිබෙනවා 30 ගණක් තියෙනවා. එතකොට එච්චර ප්‍රමාණයක තිබෙන්නා වූ ඒ කුසල්සිතක ලෝභ දේශ මොහ නෙවෙයි වැඩ කරන්නේ. එතන වැඩ කරන්නේ අලෝභ හේතුව, අද්වේෂ හේතුව, අමෝහ හේතුව. මේ හේතු තුන් දෙනා අනිත් ඒවාට බලපෑම් කරන විදිය තමයි එතනදී කතා කරන්නේ. එනිසා මේ හේතු ප්‍රත්‍යය මේ හේතු ප්‍රත්‍ය ධර්මය මේ විදිහට කියනවා හේතුපත්‍යයෝති හේතු ප්‍රත්‍ය යනු හේතු සම්පයුත්තකානං ධම්මානං හේතුත් එක්ක තිබෙන්නා වූ අනිත් ධර්මයන්ට හෙවත් චෛතසික ධර්ම හිතට තන් සමුත්ථානානංච රූපානං ඒ හිතත් එක්ක හටගත් රූපයන්ට මූල කාරණයක් හැටියට ප්‍රධාන කාරණයක් හැටියට හේතු වෙනවා කියන එක මුල් වෙනවා උපකාර වෙනවා කියන එක තමයි මේකින් මේ කිව්වේ. ඒ නිසා අපි තවත් මේ ගැන යම් කිසි ටිකක් සාකච්ඡා කරන්න හිතන්න මෙනෙහි කරන්න තියෙනවා නම් ඉදිරි කාලයේ ඒක පාවිච්චි කරලා අපි සාකච්ඡා කරමු මේ පින්වතුන්ට මොනවා හරි දෙයක් මේකේ අහන්න තිබෙනවා නම් අහන්න පුළුවන් හැබැයි උත්තර දෙන්නේ මේ මාතෘකාවට අදාළ ඒවාට පමණයි අනිත් මාතෘකාවෙන් පිට ඒවාට උත්තර මේ වැඩසටහන යටතේ ලබා දෙන්නේ නැහැ කියන එකත් පින්වුතුන් හිතාගන්න හේතුව අවබෝධය මේ පින්වුතුන්ගේ ධර්ම අවබෝධයේ පරිස්සම සඳහායි එහෙම කරන්නේ. සෑම දිනාටම ධර්ම අවබෝධයේ වේවා ඒ වගේම සුවසේ මේ ධර්ම එකිනෙකට හේතු වන ආකාරයේ සලකාගෙන ප්‍රතිවන ආකාරයේ සලකාගෙන ඒ මණ්ඩලයෙන් බැහැර වෙලා උතුම් නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං මම කල්යන් මිත්‍රෙන් කියමු වෙනනම් අද සාකච්ඡා කරපු දේ පිළිබඳව යම්කිසි දෙයක් දැනගන්න තවදුරටත් විස්තර කරගන්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න මටත් පෞද්ගලිකව ප්‍රශ්න කීපයක් තියෙනවා මමත් ඒ ටික ඉදිරියේදී අහන්න බලාපොරොත්තු වෙනවා හොඳයි මම කල්යන් මිත්‍රින් කියමු වෙනවා තිරුවන් සරණයි තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රූපකාණ්ඩ හතක් ගැන පැහැදිලි කරා. එතන තුන්වෙනි එකට කිව්වේ බාහිර රූප, ඊළඟට කිව්වා ඍතුජ රූප කියලා. මේ රූප වර්ග දෙක අතර තියෙන වෙනස පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ත්වන් සරණ. බාහිර රූප කියලා ගත්තයින් පස්සේ දෙකක් ගන්නවා එකක් සලකන්න පුළුවන් එකක් තමයි මේ දැන් අනිත් සත්ත්ව ශරීරවලත් තිබෙනවා රූප ඒවත් සලකනවා අනිත් එක තමයි අනිත් බාහිර තියෙනා වූ රූප ඍතුජ රූප කියලා හැටුවේ ගත්තයින් පස්සේ සලකනවා අපේ ශරීරයේ තිබෙනා වූ ඍතුවෙන් හටගත්තා වූ රූප ධර්ම ඒ විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. තෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. එතකොට බාහිර රූප කිනෝර ස්වාමීන් වහන්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවත් ඇතුළත් වෙනවද? බාහිර රූප ඔක්කොම අයන්තර්ගත වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ශබ්ද ඊළඟට අනිත් ශරීරවල තිබෙනා වූ ඒ ධර්ම Tamanට අයිති නැති ධර්ම. සනන්තවසර එතන බාහිර රූප නැත්නම් බාහිරව තියෙන රූපත් ඒකටම එකතු වෙනවා නේද සනන්ත? අයිති වෙනවා අයිති වෙනවා. සනන්තවසරයි මට පොඩි ප්‍රශ්නයක් අහන්න සනන්ත. දැන් වහන්සේ අර මේ ප්‍රත්‍ය නීක ධර්මයන් ගැන කතා කරද්දී අර මෝහ මූල දෙකේ තියෙන මෝහය ප්‍රත්‍ය නීක ධර්මයක්ව එකට ඒකම බලපෑම් කරන්න බෑ කියලා ඒක උසන්නංශ ලෝභය, ద్వේෂය කියන එකත් ප්‍රත්‍ය නීක වෙනවද? ලෝභය, ద్వේෂයට සාපේක්ෂව ඒවට ඒවට බලපෑමක් වෙනවද? මොකක් පොඩ්ඩක් පැහැදිලි කරගෙන සමත කරන්න. ඒක ගැන කියනවා නම් මෙහෙමයි. ඒ ගැන කියනවා නම් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තා චෛතසික ධර්ම 19ක් තියෙනවා කියලා පළවෙනි ලෝභසිතේ. එතකොට ඒ හිතක් තිබෙනවා එතකොට 20ක් වෙනවා. ඒ ලෝභසිත පහළ වෙනකොට ඒකට සමානව ඒ හිතේ බලයෙන් ශරීරේ චිත්තජ රූපත් පහළ වෙනවා. දැන් එතකොට රූප කොටසකුත් තිබෙනවා. අර හිතකුත් තිබෙනවා. ඒ හිතේ චෛතසිකක් තියෙනවා. ඔය ASCII ඔය මණ්ඩලයේ දෙන්නෙක් ඉන්නවා ලෝභය, මෝහය. ඒ දෙන්නගෙන් මෙහෙම එකක් වෙනවා. ලෝභය කියන ධර්මය අර ලෝභය කියන ධර්මය හිතටයි අනිත් අහිංසක චෛතසික ධර්ම ටිකටයි අකුසල චෛතසිකයන්ටයි ඒ මෝහ ඒ ලෝභයට ළඟින්ම ඉඳගෙන හේතුවක් වෙලා ඉන්න මෝහයටයි ඒ කියන්නේ චෛතසික මේ ඔක්කොම 19ක් වෙනවා. ඒ 19 කතාව මෙහෙමයි. ලෝභය තමන්ගෙන් බැහැර චෛතසික ධර්ම 18ටයි හිතටයි බලපෑම් කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනවා. එතකොට එක් එය ඒ ලෝභයේ ප්‍රත්‍ය ලබන්නා වූ හේතු නොවන චෛතසිකක් තිබෙනවා හේතු නොවන හිතකුත් තිබෙනවා හේතුවක් හැටියට ඉන්න මෝහයක් තිබෙනවා එතකොට මෝහය ලෝභයේ ප්‍රත්‍ය ලබනවා මෝහය ලෝභය කියනා වූ චෛතසිකේ ප්‍රත්‍ය ලබන්නේ තමනුත් හේතුවක් හැටියට ඉඳගෙන අනිත් හේතු ධර්මයක හේතු ශක්තියක් තමන් වද්දා ගන්නවා. අනිත්‍යයිතිසිකයෝ හේතු ධර්මයක් නොවි ලෝභය කියන හේතුවේ අර ප්‍රත්‍ය ශක්තිය ලබනවා. හිත හේතුවක් නොවි ලෝභයේ ප්‍රත්‍ය ලබනවා. ඊළඟට මෝහය ආවන් පස්සේ මෝහය කියන ඒ දෙය මෝහය හේතුවක් නොවන්නා වූ චෛතසිකයන්ටත් බලපෑමක් වෙනවා උපකාරයක් වෙනවා හිතටත් උපකාරයක් වෙනවා මෝහය අර හේතුවක් හැටියට කතා කරන මූල ධර්මයක් වන ලෝභයටත් උපකාරයක් වෙනවා. ඒක නිසා එතනදී ওই විදිහට. දැන් එතකොට එතනදී තියෙනවා ලෝභය ලෝභ නොවන ඒවටත් මේ ලෝභය හේතු නොවන ඒවටත් උපකාර වෙනවා හේතුවක් වෙන මෝහයටත් උපකාර වෙනවා. මෝහය අනිත් අතට. මෝහ මූලයේ හිතට ගියයින් පස්සේ මෝහය තනි වෙනවා. එතනදී මෝහයට පුළුවන්කම තියෙන්නේ මේ හේතු නොවන්නා වූ ධර්මවලට ප්‍රත්‍ය වීම පමණයි. හැබැයි එතන මෝහය තනි නිසා තවත් හේතුවක් වන්නා වූ ඒකට මෝහ හිතකදී මෝහයට පත්‍ය වෙන්න බෑ. ඒ තනි නිසා. දැන් අර දෙන්නෙක් දෙන්නෙක් ඉන්නකොට අනිත් එක්කෙනා හේතුවක් වුණත් නැතත් තමන්ගේ මූලභාවයේ ප්‍රත්‍යවීම තියෙනවා. ආන්න ඒ විස්තරයත් ඕකට එක්කාසු කරගත්තම හොඳයි කියලා මෛත්‍රියෙන් සිහිපත් කරනවා. සිරුවන්. සිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ එතෙන්දි පොඩි වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? දැන් හේතු සංප්‍රයුක්ත ධර්ම කියන එකත් හේතු නිසා ඇතිවෙන නැත්නම් ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝ කියන තැන දැන් හේතු සංප්‍රයුක්ත ධර්ම කියනකොට හිතෙනවා ඒ අර හේතු උදාහරණයක් ඇටියට ලෝභ සිතේ තියෙන ලෝභ මෝහ කියන චෛතසික දෙක අයින් කරලා සිතත් ඉතිරි චෛතසික 17ත් ගන්නවා කියලා එතකොට ප්‍රත්‍යොත්පන්න වෙනකොට ඇත්තටම දැන් ලෝභය නිසා මෝහයත් ඇති වෙන හින්දා එතකොට මෝහය ප්‍රත්‍යොත්පන්න ධර්මයක් වෙනවා ලෝභය නිසා ලෝභය ප්‍රත්‍යොත්පන්න ධර්මයක් වෙනවා මෝහය නිසා එහෙම හිතුවොත් නිවර්දිත ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි ලෝභයේ ලෝභයේ ප්‍රත්‍ය අනිත් චෛතසික 17ටත් වදිනවා ලෝභය මෝහයටත් වදිනවා මෝහයටත් වදින හිතටත් වදිනවා. ඒක එහෙම වෙන්න හේතුව මෙහෙමයි. ඒ අපි ඒක තේරුම් ගන්න පුළුවන් අපිට. දැන් මේ අන්ධකාරයේ මිනිස්සෙක් හොරකම් කරනවා. කලුවරේ. එතකොට කලුවරේ හොරකම් කරනකොට ඒ කලුවර හොරාට උපකාර වෙනවා. ඒ වගේම කලුවර ඒ හොරා ගන්න බඩුවට උපකාර වෙනවා. ඒ කලුවර හොරා ඇඳගෙන ඉන්න ඇඳුම් වලට උපකාර වෙනවා. ඒ වගේම තමයි මේ අනිත් අතට ගත්තයින් පස්සේ අනිත් අතට ගත්තයින් පස්සේ ඒ දැන් හොරා කියන එක එක ධර්මයක් කලුවර කියන එක තව ධර්මයක් ඒ හොරකම සිද්ධ හොරකම සිද්ධ වෙන්නේ කලුවරේ තමයි ඒකම අනිත් අතට කලුවරට මේ අර හොරා උපකාර වෙනවා වගේ. අන්ධකාරය වගේ තිබෙන්නා වූ මෝහය බලපෑම් කරනවා. බලපෑමක් උපකාරයක් වෙනවා ලෝභයට. ලෝභය දැන් ඒකේ ප්‍රත්‍ය ඒකේ උපකාරය ලබනවනේ. ලෝභය අනිත් අතට ප්‍රත්‍ය වෙනවා මේ මෝහයට. ওই දෙකම තියෙනවා. දැන් ලෝභය හේතුවක් වෙන මෝහයටත් ප්‍රත්‍ය වෙනවා. ලෝභය හේතුවක් නොවන අනිත් ධර්මයටත් හේතු වෙනවා. එහෙම අන්‍යොන්‍ය මේකකුත් තියෙනවා එකේ. අර අනිත් ඒවට විතරක් නෙවෙයි. නන අත්මනට අවසරයි දැන් මෝහයත් ලෝභයත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනකොට සානන්ත ඒ කියන්නේ මුලදී දැන් අපි උදාහරණයක් ගත්තොත් යම් කිසි දෙයකට ලෝභසිතක් ඇති වුණොත් ඒ මොහය නිසා මොහෙන් ඒ සත්‍ය වසා ගන්න දබන සඳහකලා මොහෙන් සත්‍ය වසා ගන්න නිසා ලෝභයේ මුල් දැස ගන්නවා කියලා. එතකොට නැවත නැවත ඒවට එකිනෙක අනුග්‍රහ දක්වන ස්වාමීන් වහන්සේ ඒක නිසාද ලෝභය එන්න එන්න වැඩි වෙලා තව තව ශක්තිය වැඩි වීමෙන් ඒක තව තවත් මුල් දැස ගන්නේ මොහයයි ද්වේෂ ලෝභය ද්වේෂ මොහය එකට එකිනෙකාට ප්‍රත්‍ය වෙන නිසා දසනත් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. එච්චර දුර යන්නේ නැහැ මහත්තයා. එච්චර දුර නෑ. එකෙත් දැන් දැන් මහත්තයා කියපු මහත්තයා කියපු වාක්‍යය තියෙනවා මෙහෙම. නැවත නැවත ඒක ඒක වැඩෙන වැඩෙන නිසා කියන දැන් මේක මේක ඇවිල්ලා මහත්තයා තියෙන්නේ එක සිතක එක සිතක මේ පොදිය වැඩ කරාම එක සිතක මේ පොදිය මේ පොකුර මතුවෙනන් පස්සේ ඒ තියෙන වෙලාවේදී ඒක පහළ වෙන ඒක බලපෑම් කරන ආන්න ඒ ආකාරය තමයි මෙතන මේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් කියන්නේ. දැන් ඒක පොකුරකටනේ. දැන් මේ වෙලාවේ ලෝභ සිතක් පහළ වුණොත් ඒ ලෝභ සිතේ පහළ වෙන්නා වූ මෝහය ඒ ලෝභ සිතේ පහළ වෙන්නා වූ ලෝභ චෛතසිකය ඒ ලෝභ සිත පහළ වෙච්ච වෙලාවේ එක්කාස වෙලා ආපු රංචුවට බලපෑම් කරන විදිය තමයි ඔය තියෙන්නේ. අපි හිතමු පස්සේ එකක් පහළ වෙනවයි කියලා. පස්සේ සිතක් පහළ වෙනකොට ඒත් මේකේ ප්‍රත්‍ය ලැබලා නැවත නැවත පස්ස පස්ස එකක් පහළ වුණා කිව්වොත් එහෙම ඒකෙ වෙන්නේ එතනදී ඒ වෙලාවට පහළ වෙච්ච ලෝභසිතේ තිබෙන්නා වූ ලෝභයයි ඒ වෙලාවට තිබෙන්නා වූ ලෝභසිතේ තිබෙන්නා මෝහයයි දෙක ඒ වෙලාවට ඇති වෙලා තිබෙන්නා වූ සිත සහ චෛතසික ධර්මයන්ට ඒ මොහොතේ බලපෑම් කරනවා කියන එක තමයි මේ කියන්නේ අර මේ හේතුප්‍රත්‍ය ගැන කතා කරනකොට එකින් එකින් එකින් එක කතා කරන්න වෙන ප්‍රතිධර්ම කතා කරනකොට නම් එහෙම කතා කරන්න පුළුවන් මේකෙදී ගන්නෙ ඔක්කොම ටික එකටයි. කොහොමද වෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ හැමේ ඉස්සෙල්ලාම මෝහයම නේද එන්නේ ස්වාමීන් වහන්සේ ලෝභයයි ද්වේෂයයි දෙකටම. මෝහය නිසා නේද මේ දෙක වෙන්නේ? මෝහ ඒකේ තියෙන්නේ මෝහය නිසා මේක එනවා කියපු ගමම ඒක යනව මෙහෙම. මෝහය නිසා ලෝභය එනවා කියලා කිව්වාම ලෝභයේ මාතෘත්වය ගන්නවා මෝහය. මෝහයේ ආනුභාවයක් නැහැ ලෝභ හදවන්න. මෝහයේ ශක්තියක් නැහැ ලෝභ හදවන්න. ලෝභ උපාදනය කරන්න. මෝහයේ තියෙන්නේ මුලා කරන ගතිය විතරයි. මේ කියන්නේ අපි අපි හිතාගෙන ඉන්නම මේ සූත්‍ර ධර්ම ආශ්‍රිතයෙන් සූත්‍ර ධර්ම අහලා ඒ සූත්‍ර ධර්ම ඇවිල්ලා නානා චිත්තක්ෂණීකයි. නානා චිත්තක්ෂණීකය කියලා කියන්නේ කර්ම ලෝක විවරයේ හැටියට ස්ථාන ප්‍රභේදය හරියට තිබෙනවා. ආරම්මන ප්‍රභේදය, ස්ථාන ප්‍රභේදය, පුද්ගල ප්‍රභේදය හරියට තිබෙනවා. ආත්ම ප්‍රභේදය තියෙනවා. ඒක නිසා තැන් තැන් වල හරියට දේශනා කරලා තියෙනවා. දැන් මේ කියන්නේ ඔය විදිහට ඉස්සර වෙලා මෝහය නිසා ලෝභය පහළ වෙනවා කියන එක අරගත්තයන් පස්සේ මේ මේ කියන විස්තරය පටලැවෙනවා. මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් ගැන කතා කරනකොට එක පොකුරටයි ඉස්සර වෙලා පහුවෙල් නැ නැතුව එකටයි පහළ වෙන්නේ. හොඳට ගාතාවක් තියෙන එක ඔය ඔය කාරණේ කියනකොටම තියෙනවා ඒකුපාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. චේතෝ යුත්තාදි පඤ්ඤාස චිත්තා චේතිකා මත. ඒකුපාද නිරෝධාච මේ ලෝභයයි මේ මෝහයයි ලෝභයයි අනිත් චෛතසිකයි හිතයි ඔක්කොම ඒක උපාද එකටයි පහළ වෙන්නේ එකටයි නැති වෙන්නේ මෙහෙම කිව්වොත් යම්කිසි විදියකින් ඉස්සර වෙලා මේක නේද මේකට හේතු උනේ ලෝභයට හේතු උනේ කියලා කියපු ගමන්ම එතකොට වෙනවා ලෝභයේ ලෝභයේ මාත්‍රුත්වය යනවා අර මාතෘත්වය යනවා මෝහයට. මේකේ තියෙන හේතු ප්‍රත්‍ය කියන කතාවේ තිබෙන්නේ මාතෘත්වේ බාර දීම නෙවෙයි ප්‍රත්‍ය කතාවයි. ඒ කියන්නේ මෝහයෙන් යම්කිසි උපකාරක ස්වභාවයක් ඒ චිත්තක්ෂණයට පහළ වෙනවා ලෝභයට මේ ලෝභ කිරීමට. ආන්න එච්චරයි එතනින් තියෙන්නේ උපකාරක ධර්ම පමණයි වෙන මොකක්වත් නැහැ. කොහොමද වෙන වෙන චිත්තක්ෂණ කතා කරනකොට නම් පුළුවන් ඒකේ බලපෑම් කර්ම වශයෙන් කියන්නේ. තේරුවන් සරණ. අවසයි සාමනස එතකොට මේ මු මේ ලෝභ මූල ලෝභ මූල තුනේ එතකොට මේ ලෝභ මේ ලෝභයයි මෝහයයි ද්වේෂය කියන මේ හේතු තුනේ ලෝභ මේ මේ හේතු තුනේ අකුසල හේතු තුනේ මොකක් හරි ප්‍රබල එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ලෝභය ප්‍රබලයි, මොහය ප්‍රබල නැහැ කියන්නේ ඒක ඒක ඒ වගේ එකක් තියෙනවද නැත්නම් අර ජවන් හිත් වලට එනකොට ඒ කලින් ආරම්භණය හැටියට මේ හේතුවක් ප්‍රබල වෙනවද ස්වාමීන් වහන්සේ? මේ කතා කරන්නේ ජවන් සිත්වල තමයි. මේ ජවන් සිත්වල වැඩ කරන්නා වූ දැන් ඔය හේතු වැඩ කරන්නේ ජවන් සිත්වල ඒ වගේ මේකේ තියෙන්නේ මේ ඒ වෙලාවට මේ වගේ මේ වගේ තියෙනවා මෙහෙමයි. එක එක්කෙනාගේ ලක්ෂණ වෙනස්. දැන් මෝහයට දේශ කරන්න බෑ. දේශයට මෝහ කරන්න බෑ. ලෝභයට දේශ කරන්න බෑ. දේශයට ලෝභ කරන්න බෑ. ඒ නිසා මේ අයගේ තිබෙන්නා වූ හැටි දැන් මේ මේ අය යම් කිසි විදියකින් සමානකමක් තිබුණා නම් එතකොට කියන්න පුළුවන් මේ මෙන්න මේක ටිකක් බලවත් මේක ටිකක් බලවත් මේක ටිකක් අඩුයි කියලා කියන්න පුළුවන් මේ තුන් දෙනාගේ හැඩවැඩ විවිධයි නමුත් මේ මෙහෙම එකක් තියෙනවා ඒකේ තිබෙන්නා වූ ඒ වෙලාවට අරමුණේ හැටියට වැඩ කරන්නා වූ සැරගතිය නිසා ලෝභය බලවත් වෙන්න පුළුවන්, ද්වේෂය බලවත් වෙන්න පුළුවන්. ඒකට ඒ බලවත් භාවය හදන්ට තව බලවත් ලෙස එහෙම බලයකුත් දාගෙන මෝහය උපකාර වෙන්න පුළුවන්. ඒක නිසා මේ අහවල් එකේ කියලා මෙහෙම සඳහන් කරන්නේ නැතුව හැබැයි මේ එකක් තියෙනවා මෙන්න මෙහෙම කියනවා සූත්‍ර දේශනාවට එහෙම ගිහිල්ලා බලනකොට කියනවා මෝහය මෝහය අන්ධකාර කරනවා එතකොට පහසුයි ලෝභයට ලෝභ කරන්න. එතකොට යම්කිසි විදියකින් තද ඝන අන්ධකාරයක් තිබෙනවා නම් තද ඝන අන්ධකාරයක් තිබෙනවා නම් ඒ ඝන අන්ධකාරයට සමානයි ලෝභ කිරීම. යම් කිසි විදියකින් ලෝභ කිරීම මෝහ මෝහ කිරීම අඩුයි නම් ඒ ප්‍රමාණයට ලෝභ කිරීම අඩුයි. මගේ වචන පටලවෙන්න පුළුවන්. මෝහ කිරීම යම් කිසි ප්‍රමාණයකට අඩුයි නම් ලෝභ කිරීමත් ඒ ප්‍රමාණයට අඩුයි. හැබැයි දෙන්නගේ තියෙනා වූ ලක්ෂණ වෙනස්. අර සූත්‍ර දේශනාවලට ගියායින් පස්සේ මෝහයට තියෙනවා යම් කිසි තැනක් තියලා, කියන්නේ මෝහ අපි ඔක්කොම මේ සංසාරේ ගමන් කරන්නේ මෝහෙන් කියලා. ඒ වගේ මෝහෙන් මුලා වෙලා ඉන්නේ කියලා. ඒ එතන කියවට මෙතනදී අර එක එක්කිනාට ප්‍රත්‍ය ධර්ම ගැන කතා කරනකොට මූල භාවයෙන් ප්‍රත්‍ය ගැන කතා කරනකොට අර මේ එක එක්කිනාගේ කැරක්ටරිස්ටික් තියෙනවා වෙන වෙනම ලක්ෂණ තිබෙනවා. ඒවා මෙතක නැතුව මේ අහවල් එක්කිනාට ප්‍රධානත්වය දෙනවයි කියලා එහෙම ප්‍රධානත්වය දෙන්නේ නැහැ. ඉතින් අර සූත්‍ර දේශනාවේ ආශ්‍රය ලබා ගත්තොත් මෝහයට තනක් යනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මේ සිත් හැදෙන්නේ ධම්මායතනයේද සංස්කාර වශයෙන් තිරුවන් සරණයි මේ සිත් මහත්තයා මේක ඇවිල්ලා මේ ධර්මායතනේ කියලා කිව්වාම මේ හිතට අරමුණු වෙන දේ මේක ධර්ම ස්වභාවයක් නම් තමයි. හැබැයි මේව ඇවිල්ලා මනෝවිඥාන කියලා නම් කරන්න පුළුවන්. මේව ඇවිල්ලා මනෝවිඥාන. එතකොට ලෝභ කිරීම. මහත්යා ධර්මායතනය කියලා සඳහන් කරන්නේ අරමුණු වන දේ අපිට හිතට අපි මෙහෙම හිතමු බලන්න. වෙන මෙහෙම හිතමු සරලව. අපි ඇස් දෙක පියාගෙන පරණ දෙයක් ගැන ඔහේ ලෝභෙට හිත හිතා ඉන්නවා. රහ විඳ විඳ රහ විඳ විඳ ඉන්නවා. හිත හිතා හිත හිතා ඉන්නවා. එහෙම ඉන්නකොට කරුණු දෙකක් තියෙනවා තේරුම් ගන්නට අමාරු. එකක් තමයි අපේ හිතට හිතෙන දෙකක්. හිතෙන දෙයක් තියෙනවා අපේ හිත තියෙනවා. අපි ලෝභ කරනවා හිතේ. අපේ හිතට හිතෙන දේ හිත නෙවෙයි. මම පාවිච්චි කරන වචනේ අපේ හිතට හිතෙන දේ හිතෙන දේ අරමුණු වෙන දේ හිත නෙවෙයි. ඒ හිතෙන දේ හිතකට අරමුණු වෙන එක්තරා ධර්ම ස්වභාවයක්. මනෝමය රූප ස්වභාවයක්. මනෝමය ආරම්මන ස්වභාවයක්. ඒ අරමුණ දැනගන්න හිතන අරමුණ ගැන ඇලුම් කරන හිත එතනම තියෙනවා නිකන් වෙන්වෙන් නැතුව වගේ. ඒ හිත ගැන ඒ වගේ ලෝභ කරන හිත ගැන තමයි අපි මේ ඒ හිත ඇතුලේ තිබෙන කලබගෑනියක් තමයි මේ අද මේ වැඩසටහනින් කියන්නේ. හැබැයි ඔය ධර්මායතනය කියලා කියන්නේ ඒ මනසට අරමුණු වන දැනෙන, හිතෙන, පෙනෙන, අරමුණු වන දේ. ඒකට කියනවා මේ අර මනස සහ ධර්මායතන කියලා. එහෙම තමයි කියන්න පුළුවන් කමද මම කියන්නේ මම හිතන්නේ ඒක තේරෙන්න ඇති කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම පින් එතකොට මනෝ විඥානයක් කියලා කිව්වොත් ඒකට හරියාවිද? තේරුම් ගන්නයි. මනෝ විඥානය කියන එක කියන්න පුළුවන්. මනෝ විඥානය කියන එක කියන්න පුළුවන් මේ ඒත් මේ එතනක් තියෙනවා මහත්තයා පොඩි පටලැවිල්ල. මේ මනෝ විඥානය කියලා කිව්වම මහත්තයා එකක් වෙනවා චෛතසිකය එතකොට අතහැරෙනවා. මේ මේකේ මේ මනෝ මෙන්න මෙහෙම තියෙනවා. දැන් මම මම කියවනේ මේ ලෝභ හිතක් කියලා ආන්න ඒ ලෝභ හිතට කියන්න පුළුවන් මනෝවිඤ්ඤාණය කියලා. හැබැයි අර ලෝභ, චෛතසික, අරවා මේව ඔක්කොම ටික ඊට පස්සේ තව පැකට් එකක් එනවනේ. ඒ ටික ඇවිල්ලා ඒ මනෝ විඥාණයෙම ඈඳිලා එන අනිත් ටිකනේ. එතකොට හිත කියන්නේ මනෝ විඥාණය ඊළඟට චෛතසික ධර්ම ටිකත් එන්න එපා. දැන් මේ මේක මේ හේතු ප්‍රත්‍ය ධර්ම බලනකොට මේ ඔය විඥානයේ හැටියට කතා කරපු හිත තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක නිසා චිත සහ චෛතසික ධර්ම ටික කියලා ඔය මනෝවිඤ්ඤා දෙකට කඩා ගන්නවා. දැන් ඔය දැන් මනෝවිඤ්ඤාණය කියලා කිව්වන් පස්සේ එකයි ගණන් ගන්න. අවසර සංඝස් එතකොට විඥානය කියන්නේ මේ චෛතසික නැතුව පහළ වෙන හිත විතරද එතකොට? චෛතසික නැතුව හිත පහළ වෙන්නේ නැහැ. අපි අර කතා කිරීමේ කතා කිරීමේ පහසුව සඳහානේ ඔහොම මේ විඥාණය ඊට පස්සේ ওই විශේෂ විශේෂ හිතේ තිබෙනා වූ යම්කිසි විශේෂිත ක්‍රියාකාරී ස්වභාවයක් මුල් කරගෙනනේ ඔය විඥාණය කියන්නේ. ඒ කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවය කියන එක ප්‍රධානත්වයේ දරලා විඥාණය කියලා කිව්වාට කවදාකවත් මේ විඥාණය තනියෙන් පහළ වෙන්නේ නැහැ. තනියෙන් පහළවන්න බෑ. තනියෙන් පහළල වැඩි කරගන්න බෑ. ඒ හේතුව මෙන්න මෙහෙමයි. ඔය සියුම් ධර්ම පිළිබඳව සලකන්නේ මෙන්න මෙහෙමයි ඔය මහත්තයා ඒක අහපු එකත් හොඳයි. දැන් බලන්න මේ මේ දැන් අද මේ අද අපි කතා කරපු ටිකක් තියෙනවානේ. ඒ කතා කරපු ටික තමයි හිතක් තියෙනවා. හිතේ චෛතසික ධර්ම 19ක් තියෙනවා කියලානේ කිව්වනේ. එතකොට 20යිනේ. හිත කියන එකට අපි දාමු විඥානය කියලා. අපේ මේ දැනගැනීමේ පහසුව හැටියට අපි හිත කියන එක හිත කියන නම අයින් කළා විඥානය කියලා දානවා. එතකොට විඥානය කියන එකයි චෛතසික 19යි. මේ විඥාණයට මේ ඒ තරම් මේ ගොඩ ලොකු જાති කරන්න බෑ. විඥාණයට පුදුහංකම තියෙන්නේ අරමුණ සම්බන්ධයෙන් දැන ගැනීම කොටස කරගන්න විතරයි. විඥාණයට යන්න බෑ. විඥාණයට ගිහිල්ලා අරමුණට යන්න බෑ. විඥාණයට මෙනෙහි කරන්න බෑ. විඥාණයට මේ ලෝභ කරන්න බෑ. විඥාණයට මුලා වෙන්න බෑ. ඔහොම ගති ටිකක් තියෙන්නේ. විඥාණයට තින්නේ අරමුණ දැන ගැනීම ස්වභාව මාත්‍ර පමණයි. ඒක නිසා මේ විඥානයේ විතරක් යම් කිසි දෙකින් පහර වුණොත් නිකන් කොර වෙච්ච ගතියක් තියෙනවා. බැරි වෙච්ච නිකන් මොකක් කරගන්න බෑ. ඉතින් ඔහේ තියපු තැනම හතර වටේ බලබලා ඉන්න එක ඉතරයි. මේකට මේ මේ මේ විඥාණයට ආන්නපන තියෙන්න ඕනේ. ඒ කියන්නේ විඥානයේ පහළ වෙනකොටම ධර්ම ස්වභාවයක් හැටියට ස්පර්ශයේ එන්න ඕනේ. ස්පර්ශය තමයි ඒ විඥානයේව අරමුණට ගිහිලා දාන්නේ. ඒ කියන්නේ සම්බන්ධ කරන්නේ. විතරකයේ තමයි එක් කරගෙන යන්නේ. ඔය අකුසල් පැත්තෙන් එහෙම ගියාන් පස්සේ විතරකයේ කියලා එකක් පහළ වෙනවා හිතත් විඥානෙත් එක්ක හිතත් එක්ක. එයා තමයි මෙයාව මේ හිතයි අනිත් ටික ඔක්කොම ගිහිල්ලා ඔය අරමුණ උඩින්ම ගිහිල්ලා වටන්නේ ඒකයි. හැබැයි මේ විතරකයට ඕක කරන්න පුළුවන් විතරකයට දැනගන්න බෑ. විඥාණයට ගිහිල්ලා එතනින් තිබ්බයින් පස්සේ ඒක දැනගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙන ස්පර්ශය කරන්නේ මොකද්ද? අරමුණයි මේ ටික එක්කාසු කරලා දෙන එක. අනිත් එක අරමුණ මොනවද කැටද ගඳද පිළිකුල්ද රහද කියලා මොකක්වත් ඒ හිතට දැනගන්න බෑ. හිතට කරන් බින්දින්න බෑ. හිතට කරන්න පුළුවන්කම තියෙන්නේ දැනගන්න එක විතරයි වේදනාව ගිහිල්ලා ඒකේ තිබෙන්නා වූ රළු ගොරෝසු සියුම් මැදියක් සියුම් ගති ඔක්කොම විඳ ගන්නවා. හැබැයි වේදනාවට දැනගන්න බෑ. ආන්න ඒ වගේ ලක්ෂණ මම කිව්වා මේක මේ වැඩේට බහිනකොට පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව ධර්මයන් දැන හඳුනා ගන්න නැතුව මේ වැඩේට බහින්න අමාරුයි කියලා. මේ අපි ලියුමක් ලියනකොට මහත්තයා මේ ඇඟිලි පහෙන් පෑන අල්ලනවනේ. මේ ඇඟිලි පහෙන් අල්ලනකොට මේ ඇඟිලි පහේ මේ ඇඟිලි පහෙන් පෑන අල්ලන්නේ ඇඟිලි පහෙන් අල්ලන්නේ නැහැ. ඇඟිලි තුනකින් අල්ල ගන්නවා අනිත් දෙන්න පිටින් ඉඳගෙන සපෝට් එකක් දෙනවා. ඇඟිල්ල පෑනක් සාමාන්‍යයෙන් අපි ලියනකොට අල්ලන්නේ මාපට ඇඟිල්ලෙමුයි, දබර ඇඟිල්ලෙමුයි, මැද ඇඟිල්ලෙමුයි. ඊට පස්සේ අනිත්තර වෙදගිල්ලෙමුවේ වෙදගිල්ල උඩට සාමාන්‍ය බොහෝ අය තියා ගන්නවා පෑන. ඊට පස්සේ වෙදගිල්ල උස්සගෙන ඉන්නවා සුළඟිල්ලේ. මේ අයගේ හැසිරීම රටා පහක්. ඔය වගේ මේ චෛතසික ධර්මයන්ගේ තිබෙන වැඩ කටයුතු එකින් එකට අරමුණු සම්බන්ධයෙන් ක්‍රියා කරන වැඩ කටයුතු වෙනස්. ඒක නිසා දැන් ওই විඥාණයට දැනගන්න පමණයි පුළුවන්කම තියෙන්නේ. ඊට වඩා ප්‍රීති වෙන්නත් බෑ, විඳින්නත් බෑ, සංඥාවට ඊට සම්පූර්ණ වෙනස් වැඩක් කරන්න පුළුවන්කම මේ මේකට මෙහෙම වෙනවා ඔය සමහර චෛතසික තිබෙනවා සමහර චෛතසික තිබෙනවා ওই රංචුවක් මැදට ගියයින් පස්සේ ඒගොල්ලෝ අනසක පතුරවනවා. ඔය එහෙම ඉන්නවනේ දැන් අපි හිතමු අපේ ගෲප් එකකට මේ අපි ඉතින් ওই 10 15 දෙනෙක් එක්කාසු වෙලා අපි හිතමු 20ක් විතර අපේ ගෲප් එකේ ඉන්නවයි කියලා. ඔය ඔය ගෲප් වලට සමහර අය ඉන්නවා චරිත ඉන්නවා ඇවිල්ලා ඒගොල්ලෝ මේ හරියට ලොකුවට අපි ඔක්කොම යට කරගෙන සද්ද දාන්න පටන් ගන්නවා. ඉතින් ඔය සමහර අය ඉන්නවා ගෲප් එකකට ගියයින් පස්සේ අර පොඩි පොඩි පොඩි පොඩි මේ මේ වැඩ කරනවා කටයුතු කරනකොට සමහර අය ඉන්නවා මේ ගිහිල්ලා ඒගොල්ලෝ මේ ඒ ඒ ගෲප් එක ඩොමිනේට් කරනවා. ඔක හරියට තියෙනවා මීටින් වල. ඒ කියන්නේ මේ ඔය මගුල් ගෙවල් වල ඔය පන්සල් වල සේනාසන වල මේ ඉන්නවා කට්ටියක් මේ ස්ටේජ් එක ගහන්නේ කෙනෙක් අතු ගාන්නේ කෙනෙක් කණු හිටවන්නේ කෙනෙක් ටෙන්ට් එක ගහන්නේ කෙනෙක් වියදම් කරන්නේ කෙනෙක් ඔය ඔක්කොම ටික කරායින් පස්සේ මයික් එකේ එල්ලෙන්නේ එක්කෙනෙක්. ඔය මිනිස්සයා අවසානයේදී ජාතික ගීය ගායනා කරලා ස්විච් ඔෆ් කරනකල් මයික් එකකින් අතාරින්නේ. ඔන්න ඔය වගේ ඉන්න සමහර ධර්ම තියෙනවා. ඉතින් ඒ මිනිස්යාගේ හඬ තමයි හැමතැනම යන්නේ. ඒ මිනිස්යා ඒක ඔක්කොම ඩොමිනේට් කරනවා. එයා තමයි අනිත් අයගේ නම් කියවන්නේ, තමන් පිළිගන්නේ හැම වෙලාවෙම එයාගේ හඬ තමයි තියෙන්නේ. එයාගේ හඬට අනිත්‍ය යට යනවා. චෛතසික ධර්ම සමූහයකුත් සිතක් කියන මේ මණ්ඩලයේ එකට වැඩ කරනකොට එතනදී මේ ලෝභය ආවයන් පස්සේ ඒ ලෝභය කරන්නේ මොකද්ද? ලෝභය ඇවිල්ලා හිතත් යට කරගන්නවා, මෝහය ඇවිල්ලා හිතත් යට කරගන්නවා. මේ දෙන්න ලෝභය අනිත්‍යයිසිකයක් ටිකක් අපිට Tamanට ඕන විදිහට නතු කරගන්නවා. ඒක නිසා මේ සමහර චෛසික තිබෙනවා ඇවිල්ලා ඒක ගහපු ගමන්ම අමුතු විදිහට යට කරගෙන යන. ඒක නිසාම තමයි ওই හිත්වලට නම් දානකොට ওই ප්‍රධාන වෙන ඩොමිනේට් කරන චෛතසිකේ නම මුලට තියලා ලෝභ මූල හිත, ద్వේෂ මූල හිත, මෝහ මූල හිත කියලා නම් කරන්න හේතුව. ඉතින් මේ ඔය ඔය වගේ මහා මේ කලබගෑනි ඔය ආසේ තියෙන හැබැයි වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම තෝරලා බෙල්ලා ගන්නකොට මේ ඔය අවුල නැති වෙලා යනවා. අපි ඉස්සරහට ඔහොම කරගෙන යන්න. මගේ අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එතකොට ඕකද කියන්නේ බාහිර මේ උපක්කලේශ වලින් හිත කිලිට වෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඒක මහත්ය වෙන තැනක් සම්බන්ධයෙන් කියන්නේ. දැන් මේ මේ හිත කියන එක කෙලින්ම ඒ ඒක මහත්ය ගන්නේ මේ භවංග හිතටයි ගන්නෙ. ඇත්තට භවංග හිත හරි හොඳ හිතක් නේ ඒක විපාක හිතක් නේ. දැන් බලන්න අපිට මොන මොන අමාරුකම් වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා රටේ ලෝකෙ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි ඇවිදලා මහන්සි වෙලා ඇවිල්න ඇඳට ගිහිල්ලා අපි යාළු වෙන්නේ ඔය ඔය භවංග හිතත් එක්කනේ. අපි නිදා ගන්නවා කියලා කියන්නේ භවංග හිතේ තිබෙන සැපඩිංග විඳ ගන්නනේ. ඒකනේ අපිට මහන්සි නැති කරන්නේ දැන්. ඔපරේෂන් එකක් වුණත් කරන්ට ඔය දොස්තරවලු දොස්තරවරු බෙහෙත් දීලා බෙහෙත් දීලා බෙහෙත් දීලා කරන්නේ මොකද්ද? අර මිනිස්යාව හිත අර භවංගයටපත් කරන්නේ. මේ භවංගේ සාන්තයි. ඒකේ කෙලෙස් නැහැ. ඒකේ ලෝභ වැඩ කරන්නේ ඒකේ දේශ වැඩ කරන්නේ ඒක විපාක හිතක්. ඒක එක මට්ටමයි. අඩු වෙන්නේ වැඩි වෙන්නේ උදේට නිදාගන්න නිින්දයි, දවල්ට නිදාගන්න නිින්දෙයි, රැට නිදාගන්න නිින්දෙයි ඔක්කොගේම භවංගේ එක සමානයි. ඒ වගේම ලෙඩ වෙලා නිදාගත්තත් ගමනක් ගිහිලා නිදාගත්, ඇවිල්ලා නිදාගත්තත් එතකොට ඇති වෙන භවංග සිත් වෙලත් ඇත්තටම එක සමානයි. ඒ ඇරුණත් දැන් මේ කතා කරන වෙලාවේ වුණත් පහළ වෙන භවංගවල නින්දට සමාන භවංග තියෙන්නේ. අපි අර කෙටි නිසා භවංග සිත්වල කෙටිකම නිසා ඒකේ තරම් නින්දක් හැටියට ලෝකෙට දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ භවංග සිත හොඳයි. ඒකේ කිසිම කෙනෙක් රණ්ඩු වෙන්නවත් මොකක්වත් නැහැ. හැබැයි ඒ භවංග හිතින් එළියට ගිහිල්ලා වෙන වෙන හිටදාගත්තොත් එහෙම ආන්නේ එතකොට තමයි කැළමිලා කෙලිසලා යන්නේ. දැන් ලෝභ හිත කියන එක ඇවිල්ලා ඉතින් අර කෙලිසිච්ච හිතක් හැටියට හිතා ගන්න පුළුවන් ඒක සමාන ඒක සාපේක්ෂ වෙන්න ඕනන්නේ පිරිසුදු හිත කියලා භවංග හිතට. තේරුවන් සරණයි. අවසන් පොඩි මම හිතන්නේ අවසාන ප්‍රශ්නේ වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් හේතු සංප්‍රයුක්ත ධර්ම කියනකොට දැන් අපි පළමුවෙනි ලෝභසිත ගත්තොත් එහෙම හේතු සංප්‍රයුක්ත ධර්ම වෙන්නේ එතකොට මෝහයයි ලෝභයයි කියන දෙක ඉවත් කරලා ඉතිරි චෛත්‍යක හැටියට කියලා හිතනවා. එතකොට ඒ අර හේතු සංප්‍රයුක්ත ධර්ම කියන එකයි ඇත්තටම අර ප්‍රත්‍යুৎපන්න ධර්ම කියන එකේ පොඩි වෙනසක් දක්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ප්‍රත්‍යুৎපන්න වුණාම දැන් ලෝභය නිසා ලෝභය නිසා මෝහය උපදිනවා ප්‍රත්‍යুৎපන්න විදිහට මෝහය නිසා ලෝභය උපදිනවා ප්‍රත්‍යুৎපන්න විදිහට. එතකොට මේ හේතු සංප්‍රයුක්ත ධර්ම කියලා ගත්තොත් හේතු දෙක අයින් කරලා ඉතිරි චෛතසික 14න් ස්වාමීන් වහන්සේ පළමුවෙනි ලෝභ සිතේ ගන්නෙ. හරි හරි හරි ඒක හරි ඒක ගන්න පුළුවන්. හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අර මේ මූලික වශයෙන්ම අර හේතුපච්චයෝති හේතු හේතු සංපයුක්ත කාණංච සංපයුක්ත කාණං ධම්මාණං කියන තැන එතකොට ඇත්තටම ස්වාමීන් වහන්සේ අර හේතු ටික ඇරලා අනිත් ටික තමයි සම්ප්‍රයුක්තකානන් ධම්මානං කියලා අපිට ගන්න වෙන්නේ නේද? ඒ සම්ප්‍රයුක්තකානන් ධම්මානං එහෙම තමයි සලකන්නේ. ප්‍රතිඋපන්න ගන්නකොට අර විදිහට හරි. චිත්තජ රූපත් එකතු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතන චිත්තජ රූප ඇති වෙනවා ප්‍රතිඋපන්න ධර්ම හැටියට. ඇති වෙනවා. ඒ ඒක වෙනම කියලා තියෙනවා. ඒ කියන්නේ හේතු සම්පයුත්තකානං හේතු සම්පයුත්තකානං ධම්මානං ඊළඟට රූප වලට යනකොට තන් සමුත්ථානංනංච රූපානං කියලා උපදින්නා වූ සමුත්ථානයි කියලා කියන්නේ ඇති වෙනවා කියන එකනේ ඒ මේ ඒ ටික වෙනමම රූප කියනවා ඒ හේතුව ඒක එහෙම දාන්න හේතුව හේතු ධර්ම ඇවිල්ලා නාම ධර්ම නිසා එකට ඉන්නවා නමුත් රූප කියන දේවල් මේ නාම ධර්මයන් එක එකට ඉන්නේ නැහැ ආන්න ඒ වෙනස පැහැදිලි පැහැදිලිව තේරුම් ගන්නටත් එක තමයි සමුත්ථාන වචනේ පාවිච්චි කරන්නේ. මන්නාත අතර පොඩි ප්‍රශ්නයක් මම අත කරන්න මේ මේ අද මේ මාකට ඉවරණ නිසානස ලෝභ මූල සිත්කල සම්මානස නර මේ ප්‍රකීර්ණක චෛතසික යට තියෙන ඡන්දය චෛතසික සම්මානස ඒක සම්මානස ප්‍රත්‍යুৎপন্ন වගේම ප්‍රතිනීක ධර්මිකුත් වෙනස් සම්මානස පොඩ පැහැදිලි කරගන්න පුළුවන්. පත්‍ය නීක වෙනවා එක තැනක. ආය කියන්න මහත්තයා මොකද්ද කිව්වේ? සන්නන්සේ ඡන්දය ඡන්දය කියන චෛතසිකය ඡන්දය කියන එක ප්‍රකීර්ණ චෛතසිකය යටතේ ඒක ස්වන්නංශ දැන් ලෝභයට සමානව දැන් ඒක තියෙනවනේ මේ ලෝභ සාගත ඉස්සලට ඡන්දය ඡන්දය සමාජට අනුකූලයි සමාජට ලෝභයට විරුද්ධ සිත්වල ඡන්ද ලෝභයට විරුද්ධකක් කියලා කියන ස්වන්නංශ ඒ අවස්ථාවේ කොහොමද ඒක ස්වන්නංශ ප්‍රතිනීක ප්‍රත්‍යෝපන්න දැන් ඔබෙන් සඳහන් කළා අර මුලින් ලෝභ සිත් ගැන මේ මේ ප්‍රත්‍යෝපන්න ගැන සඳහන් කරනකොට ඒ ප්‍රතිනීක චෛතසික හයම ගත්ත ඡන්දය සමගම ඊට පස්සේ ගීත වෙනකොට ඡන්දය අයින් කරනවා සම්මාද මට ඒක පොඩ්ඩක් අපහැදුනා ඒක නෑ නෑ මෙහෙමයි අයින් කරන තැනුත් තියෙන සමහර තැන්වලදී විතරක් හැබැයි මේ මේකෙදී ගන්නකොට මේකෙදී තියෙන්නේ මේ ඡන්දේ කියලා කියන්නේ ලෝභය නෙවෙයි ලෝභය කියන්නේ ඡන්දේ නෙවෙයි ඡන්දේ කියන චෛතසිකයේ තිබුණත් අන්තික ඡන්දේ කියන චෛසිකය තිබුණයි මේ ලෝභය කියන එක තිබුණායි කියලා ඡන්දේ වැඩක් නැහැ කියලා එහෙම එකකුත් නැහැ. ඡන්දේ ඇවිල්ලා ඒක ඇවිල්ලා අනිසමාන වලින් එන පවතින චෛතසික ධර්මයක්. ඒක වැඩ කරනවා ලෝභ සිත්වල ඊළඟට කියනවා නම් අයින් කරනවා නම් සමහර ඒ අකුරු විතරයි එයින් කරන්නේ. ස්වාමීන්වහන්ස සමා වෙන්න දැන් අකුසල සමා වෙන්න හේතු 18 ගත්තාම ඒ ටිකේ හේතු නොයෙදෙන නිසා ඒක පච්චනීක ධර්ම වෙන නිසා ඒ වගේ ඒ ටිකේ දෙන ඡන්දය තමයි මේ වර්ජනය කරලා අනිත් අනිත් සමාන්තික ගන්න කියලා හිතුවා. එහෙම හරිද ස්වාමීන්වහන්ස? නෑ මෙහෙමයි. මේ මම මේ අපි මේ අද කතා කරන මාතෘකාවට ගියොත් එහෙම අද කතා කරන මාතෘකාව ඇවිල්ලා හේතු ධර්ම කතා කරන්නේ. හේතු ධර්ම තියෙන සිත් තියෙන්නේ 71ක්. එතකොට අකුසල සිත් තියෙනවා හේතු සහිතව. කුසල සිත් තියෙනවා හේතු සහිතව. ඊළඟට ඒ ටිකයි මේ හේතු හේතු තිබෙන්නා වූ චෛතසික ධර්ම ගැන කතා කරනකොට ඒ ටික පිළිබඳව කතා කරනකොට තමයි ඔය මේ ලෝභයයි ඡන්දයයි එකට එකාස වෙලා යන්නේ. අර ප්‍රත්‍යනීක ගන්නකොට ගන්නවා අහේතුක සිත්තික ඔක්කොම අයින්ටි ගන්නවා. එතකොට ඒ අහේතුක සිත්වල තිබෙනා වූ ප්‍රත්‍යනීක හැටි සලකනවා අහේතුක සිත්වල තිබෙනා වූ ඡන්දය අයින් කරන්නට අවශ්‍ය තැන විතර තමයි අයින් කරන්නේ නැත්නම් ඒක මේ ලෝභ සිත් වල එහෙම આવොත් එහෙම ඒක තියෙනවා. දැන් 13ක් තියෙනවා 13ක් තියෙනවා ඒක. ස්වාමීන් වහන්සේ මම හිතුවේ අතන අර මේ උපේක්ෂා සාගසිත වල ප්‍රීතිය විතරක් අයින් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක දැන් අද කතා කරෙත් සිත් දෙකක් විතරයි. මම ඊට පස්සේ අනිත් එක කෙටි කරා. ඉතින් අර ප්‍රීතිය උපේක්ෂා සහගත ඒකට යනකොට ප්‍රීතිය අයින් වෙනවා. එතකොට අඩු වෙනවනේ එකක්. හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය සන්වංශ අපි එhmenan අද දවසේදී වැඩසටහන නිමා කරමු. උපවාසික වෙලාවත් රාත්‍රී 12 පැනලා ඒ නිසා මම ඊටම ගෞරවයෙන් ශ්‍රීමති මාර්කට් වෙන්න ශ්‍රීමති පාර්මී අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු ගෞරවනීය සන්වංශික වෙලාව රාත්‍රී 12යි. වෙලාවේ 4යි. ඒ නිසා එන්නේ බොහොම වැදගත් සාකච්ඡාවක් කරලා මිතුරු සියලු දෙනාම උනන්දුවෙන් ප්‍රශ්න ඉදිරිපත් කළා. තව ප්‍රශ්නක් තියෙනවා පේනවා. එසේ නමුත් අද සාකච්ඡාව නතර කළා අපි නැවත ලබන සතියේදී සාකච්ඡාට එකතු වෙමු ගෞරවනීය ස්වාමීන් සමග. හොඳයි ශ්‍රීමති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සවන්ත සිසිලස කල්යාණ මිත්‍ර මිතුරියන් වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වකව අප්‍රමාණ කෘත වේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අප විසින් රැස් කරගත් සියලුම කුසලානිසංස ඔබ වහන්සේට පාරමිතා බවට පත් වේවා ඔබ වහන්සේගේ ධර්ම දාණයෙන් ලබාගත් සියලු කුසල ශක්තියත් අප විසින් රැස් කරගත්තා වූ සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබිලා බොහෝ කාලයක් අපි වෙන්න උන්ට උදව් උපකාර කරන්න ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා කායික මානසික නිරෝගී භාවය ලැබේවා පතන අවබෝධයකින් ඊටා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේගේ මව්දෙමව්පියන්ටත් ගුරුවර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් නේද හිත මිතුරන්ටත් පරලෝක සපත් ඥාතීන්ටත් සෑම සියලුම දෙනාට මෙපින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වෙන්න හේතු වේවා වාසනාව වේවා අපිට මේ වගේ වචනෙන් නිම කරන්න බැරි අප්‍රමාණ අගය සහිත ධර්මදේශනාවක් ධර්ම පාඩමක් ලබා දීම ගැන දලුවත් මහත්මාණන්ට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා සියලුම සවන්ට සිලස කල්යාණ මිත්‍ර මිත්‍රියන් වෙනුවෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ පතනවා ගන්නා වූ බෙහෙත් වලින් නිසියාකාර ප්‍රතිකාර වලින් නිසියාකාර ප්‍රතිඵල ලැබිලා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබමින් තව බොහෝ කාලයක් මේ ආකාරයට ශාසනයට සේවය කරන්න ධෛර්ය ශක්තිය වීරිය ලැබේවා පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා ඔබ ඔබතුමාගේ පවුලේ සැමටත් මියගිය දෙමව්පියන්ටත් සෑම සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුව පහසුවෙන්පත් වේවා ඊළඟට අපේ සාකච්ඡාවේ මෙහෙවපු ජයන්ත මහත්මාණන්ටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබිලා සුව පහසුවෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා පවුලේ සෑම සියලුම දෙනාට මෙපින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා අද දිනේ ප්‍රශ්න වලින් සාකච්ඡාවට සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ටත් ධර්ම ශ්‍රවණය කරපු සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ටත් අපරැස් කරගත් සියලුම කුසල් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සංසාර ගමනේ අවසානයේ දක්වාම කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණියත් ලැබෙන පුණ්‍ය භූමියලම උපදමින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරා ය아가න්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු මන්ද ගෞරවනීය සම්මානස වාචිතයෙන් වෙන සයනස් අපි එහෙමනම් අද දවසේදී සාකච්ඡා කරන වාකට සෑම දිනාටම තෙරුවන් සරණයි මේ ප්‍රත්‍ය ධර්ම කතාව මේ යම් දැන් යම් පටන් ගත්තා වගේ තව කොහෙ ගිහිල්ලා නැහැ මේ එක දවසකින්ම එක ප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව හමාර කරන්නටත් බෑ තව මේකේ ගැඹිරත්වය මේ ඉස්සරහට යන්න යන්න තමයි දැනෙන්නේ අනිත් එක එක පාඩමකින් එක දේශනාවකින්ම ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ තිබෙන්නා වූ උත්පන්න භාවය ප්‍රත්‍ය භාවය පත්‍යනීක භාවය ගැන සඳහන් කරන්නටත් බෑ ඒ වගේම මේ ගොඩක් ඒවා තීරුම් ගැනීමට පොතපත ආශ්‍රය තියෙන්න නම් ඕනේ නමුත් ඊටත් වඩා අපේ ආශ්‍රේ තිබෙන්නා වූ දේවල් අපි දකින අපි අහන අපි අත්විඳින සිතුවිලි අරමුණු ඒ වාගේ ආශ්‍රයයට ඒ වාට මේක ක්‍රියාත්මක වෙන හැටි යොද්දුවොත් පමණයි ඒක අපිට මේ අර හිතට පදම් වෙන හැටියට තේරෙන්නේ නැත්නම් එහෙම අපි කියන පොතක තිබෙන වචන ටිකක් පමණක් එහෙට මෙහෙට කියාගත්තා වෙනවා. ඒකට ඉඩ තියාගන්න නැතුව මේ අපිට ඒක මේ ප්‍රායෝගිකවත් අපේ හිතට භාවනාවක් වෙන තාලයටත් ඒ වගේම අවබෝධයක් මතුවෙන තාලයටත් ඒක ක්‍රියාකාරී ස්වභාවය සිද්ධ වෙන හැටි බැලීමටත් හිත යොමු කරන එක වටිනවා අපි ඉතින් මේ අපි මේ පහුගිය සති කීපේ අවාර කීපේදීම අවශ්‍ය කරන්නා වූ කලමනාටික තමයි ඔය තැන් තැන්වල මේ ලබා දුන්නේ අදත් එක්කාසු කරලා කියලා දුන්න ටිකක් අපි මේක මේ පටන් ගත්තා විතරයි තවත් මේකේ ඈඳි තිබෙනවා ඒක නිසා මේ අපේ පින්වතුන් ඉවසීමෙන් යුක්තව මේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරමු. ඉතින් අපි පින් දුන්නා වූ මේ මහත්මියටත් ජයන්ත මහත්මයාතුලේ සෑම දිනාටමත් ඒ වගේම පින්වත් දලුවත් මහත්මයාටත් පින් දෙනවා. හොඳට තමන්ගේ ජීවිතයට ආශ්‍රිත කරුණු වලින් මේ ධර්ම ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඒ වගේම සෑම දිනාට මේ උතුම් ධර්ම මාර්ගයේ යාගන්ට රත්නත්‍රි ආශිර්වාදයේ සැලසේවා. ඉතින් ලෝකයාට මේ ගැඹුරු ධර්මය කියලා දෙන්න අහගන්ට ඒ වගේම අවස්ථාව සැලසේවා මෙනෙහි කරන්නට අවස්ථාව සැලසේවා සෑම දිනාටම කෙලවුරු තුන් අමාමා නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා දලුවත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝාසු වේවා කියලා මෛත්‍රී සිත පතුරවනවා තෙරුවන් සරණයි සාදු සාදු